භික්කවේ භික්ඛූ වීතිං ජානාති ඉද භික්කවේ භික්ඛූ අරියං අට්ඨංගිකං මග්ගං යතා භූතං ජානාති එවං කෝ භික්කවේ භික්ඛූ වීතිං ජානාති තී ගෞරවනීය මෑණිවරුනි ශද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවක මුළු දීලා ගත කරන අවස්ථාවක් ඉතින් අපි මේ චාරිත්‍රාක් වශයෙන් හැමදාම ඒ දවසේ පැය 24 ඇතුළත තුල ධර්ම දේශනාවක් සඳහා කාලයක් වෙන් කරගෙන තිබ්බා. ඉතින් මෙතුආකල් අපි ඒ කරගෙන යන චාරිත්‍රානුකූලව අදත් අපට ධර්ම දේශනා වාරයයි පැමිණලා තියෙන්නේ. ඉතින් ඒකට අතිරේක ලාභයක් විදිහට දායක පිරිස සම්බන්ධ වෙනවා. ඒ භාවනාවට සම්බන්ධ වෙන යෝගාවචර පිරිස පැත්තෙන් බලනකොට මේ දෛනිකව පවත්වන ධර්ම දේශනා අපි දේශනා මාලාවක් නැත්නම් දේශනාවලියක් විදිහට එකින් එකට කින්දට yaadena පිළියට විදිහටයි පවත්වාගෙන ආවේ. ඉතින් මේ දේශනාවලියටම ඉස්සරහින් තියාගත්තේ මාත්‍රක වශයෙන් තියාගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච ගෝපාලක සූත්‍රය නැමැති වටිනා සූත්‍රයක් මේක ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතේ නැත්නම් අංගුත්තර නිකායේ 6 වෙනි පොතේ සඳහන් වෙලා තියෙනවා. මේ සූත්‍රයේදී සරුවචන් වහන්සේ විශේෂයෙන්ම ආමන්ත්‍රණය කරන්නේ බණ භාවනා කරන යෝගාවචර පිරිසකටයි. ඒ කියන්නේ සිවණක් පිරිස උත්කෘෂ්ඨම පිරිසට. ඒ අනුව එවැනි කෙනෙකුට අවශ්‍ය කරන ගමන් මල්ල අඩුම කැඩුම සකස් කරලා දෙන්නා වගේ මේ සූත්‍රය ගොනු කරන්නේ දක්ෂ යෝගාවචරයක් තිබිය තිබිය තුල තිබිය යුතු ලක්ෂණ 11ක් ගුණාංග 11ක් සාර්ථක යෝග ජීවිතයක් සඳහා අවශ්‍ය කරන 11ක් අංග සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක ප්‍රායෝගික වීම සඳහා කාටත් වැටහීම සඳහා එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරලීම සඳහා ਸਰවචනාංශේ වටිනා නිදර්ශනයක් පෙන්නලා ඒ උපමාවක් පෙන්නලා ඒ උපමාවේ උපමේය යෝග ජීවිතයට සම්බන්ධ කරලයි දේශනා කරන්න මේවට කියනවා දේශනා විලාස කියලා. සරුවචනාංශේ බොහෝමත්ම සූරයි දක්ෂයි ඒ දේශනා විලාස සම්බන්ධයෙන් ඒ පිරිසට ගැළපෙන විදියට තනට ඔබින උපමා ඉදිරිපත් කරනවා. රූපක නිදර්ශන ගෙනහැර පානවා. මෙතෙන්ද පෙන්ලා තියෙන්නේ ගවරලක් බලා ගන්නා ගොපල්ලෙක්ගේ උපමාව. ඒ ගවරක රල බලා ගන්නා වූ ගොපල්ලා තමා පූර්ණ කාලීනව ගවරල තන වඩා ගැනීම සඳහා අරසා කර ගැනීම සඳහා කටයුතු කරනවා එයාට ගෝ පාලක කියලා කියනවා ගෝ කියන වචනය ගව කියන වචනෙට අපි සිංහල දාලා තියෙන්නේ. එතකොට ගොපල්ලා කියලත් කියනවා ගව පාලක කියන අදහසක් තියෙනවා. මේ හරකුන් රැක බලා ගන්නක් කෙනා. ඉතින් ඒ රැක බලා ගත්තට යාට ඒ ඒ ජීවක අවෘතියෙන් ලැබෙන්නේ පස්කෝ රසයයි. කිරි, දී කිරි, වෙඬරු, බටර් ආදී දී මේ පස්කෝ රසය තමයි ආ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ ගවරල සරුවට වැඩෙනවා නම් බෝ වෙනවා නම් පස්කෝ රසයෙන් වැඩෙනවා. ඒ ඉස්සර මිනිසෙගේ පෝසත්කම බලන්නේ එයා සතු ගවරලේ ප්‍රමාණය. ඒක නිසා ඒ සරුවචන සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් ධාර්මිකව හරියම්බ කරනවා නම් මිත්‍රද්‍රෝහි නොවි එයාගේ ගවරල වැඩෙනවයි කියලා ගාවෝ තස්ස පජායන්ති කියලා ඔය මිත්තා මිත්තානි සංස සූත්‍ර වගේ තැන්වල සඳහන් කරලා තියෙනවා ඒ විශාකාව දීග දෙන වෙලාවේදී එයාගේ පියතුමා පිය සිටුතුමා ගාල ඇරලා විශාල හරක් රැණක් නිදහස් කරලා තිනවා දෑවැද්දට. ඉතින් ඒ දෑවැද්දට හරක් කරලා නිදහස් කරලා වහන වෙලාවේදී මෙච්චර ඇති කියලා වහන වෙලාවේදී විශාල ගව පිරිසක් දුවගෙන ආවලු ගේට්ටුවෙන් එළියට පයින්ද. විසාකාව සතු වෙන්න මහා වැලෙන් එළියට යන්න. බැරි වුණාට පස්සේ වැට කඩාගෙන පැන්නයි කියලා තියෙනවා වදණ්ඩ ඉන්න බඩදරු දෙන්නු පවා ගාල කඩාගෙන පැන්නයි කියලා තියෙනවා විසාකාව සතු වෙන්නේ. ඉතින් ඒ ගැන විස්තර කරන රටුවාචාරින් වහන්සේලා කියනවා විසාකාව දන් දෙනකොට ඉස්සර ආත්මවලත් සංඝයා වහන්සේ අත වත වහද්දි පවා බෙදලා තිනවලු. අර වැඩි වැඩියෙන් බෙදපු නිසා තමයිලු ඒ වෙලාවට අර Tamanට බුදුරට හරක් අයනකොට ඒ හරක් බලාගෙන හිටියලු විසාකාවගේ පැත්තට යන්න බැරි නම් වැටෙන් පැනගෙනත් ආවයි කියලායි. ඉතින් මේ නිසා උපාසකම්මලා අතවහද්දිත් බෙදන්න බලාපොරොත්තු වෙනවා මේ අපේ රැළට වැඩියෙන් හරක් හම්බ වෙයි කියලා. ඒ මොකද මේකෙන් තමයි මිනිස්සු මේ පෝසත්කම මැන්නේ දා. භව භෝග සම්පatti කියනකොට භෝග සම්පatti කියන්නේ කුෂ්කාර්මික වස්තු අනිකුත් භව සම්පatti වෙනකොට ගවරැල තමයි යාට තිබුණු විශාලම සම්පatti. නමුත් ගවරැලෙන් බලාපොරොත්තු වෙන පස්කෝ රසේ. ඒතකොට යෝගාවචරයා ඒ ගවරැල රකින්නා වගේ රකින්නේ Tamange Brahmacharya ජීවිතේ. පැවිද්දක නම් මහානකම භික්ෂුණියගේ භික්ෂුණීත්වය යෝගාවචරගේ යෝගාවචරකම අපි ਸਰවඥාන්සේ අපේ ශාසනය කර තියලා තියෙන නම Brahmacharya කියලා. Brahmacharya කියලා කියන්නේ ලෝකේ ඉන්න සතුන් අතර නැත්තම් 33 තලයේ ඉහළම තලයේ ඉන්න බ්‍රහ්මයා ඒ බ්‍රහ්මයාගේ තියෙන විශේෂත්වය තමයි තනිකර ජීවිතයක් තියෙන්නේ. බ්‍රහ්ම ලෝකේ ස්ත්‍රී පුරුෂ වෙනසක් නැහැ කියලා කියනවා. බ්‍රහ්ම ජීවිතයක් ගත කරන්නේ. එතකොට යෝගාවචරයා භික්ෂුණිය භික්ෂුව සියලු දෙනාම බ්‍රහ්ම ජීවිත ගත කරනවා. මේ බ්‍රහ්ම ජීවිත රකින්නේ බ්‍රහ්ම ජීවිතයේම අවසාන කරගෙන නෙවෙයි. ඒ බ්‍රහ්ම ජීවිතයේ අවසානයේ තියෙන සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව, විද්‍යාව, විමුක්තිය සහ විමුක්ති ඵලය කියන අර වගේ පස්කෝ රසයක් අදාහගෙනයි. භ්‍රමචර්යය රකින්නේ. ඉතින් ඒ සඳහා යෝගාවචරය නැත්තම් ඒ සබ්‍රහ්මචාරින් වහන්සේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා વિશે ප්‍රයත්න කරනවා. එහෙම නැත්නම් ප්‍රතිපatti රකින්න. ඒ ප්‍රතිපatti රකින්නකොට මේ දෙක අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා වලට දියුණු වෙනවා. ඒව හිතා ගන්නවත් බෑ. පටන් ගන්නකොට කොහොමඩක්වත් අපට ඒ සීලේ අන්දම් ගැට ගහගෙන පටන් අරගත්ත කෙනා බණ භාවනා කරගෙන යනකොට ඒක උත්කෘෂ්ඨ මට්ටමකටපත් කරගන්නවා. බොහොම පිරිසිදු සීලයක් වඩටපත් වෙනවා. හිතා ගන්න බැරි තරමේ සීලයකටපත් වෙනවා. මනුෂ්‍ය ලෝකෙක හිතා ගන්න බැරි තරම් භ්‍රක්‍ම ජීවිතයක් එහෙම නැත්නම් භ්‍රක්‍මචාරියටපත් වෙන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ චිත්ත භාවනාවලත් දැන් දැන් මේ කාලේ බොහොම ප්‍රසිද්ධයි ගීයත්ව පවා ගිහිගේ අතහැරලා ගිහිල්ලා පැවිදි වෙලා අරණ්‍ය වාසී වෙනවා ගිහියත්ව පවා හිතා ගන්න බැරි ගැඹුරු රූප අධ්‍යාන අරූප අධ්‍යාන භාවනාව වලටපත් වෙනවා. ඒ වගේම ප්‍රඥාවේදීත් ස්ත්‍රී පුරුෂ ભેදයක් පැවිදි පැවිදි ભેදයක් තරු නැතුව ඊටාත්ම ගැඹුරු තීක්ෂණ විපස්සනා ඥාන එහෙම නැත්නම් ගැඹුරු ඥාන වලටපත් වෙනවා. ඒ වගේම මාර්ගඵල ඥාන, මාර්ග ඥාන, ඵල ඥාන වලටපත් වෙනවා අර Brahmacharya ජීවිතය නිසා. ඉතින් අන්න ඒ විදිහට කරගෙන යනකොට ਸਰුවචනාංශයේ කියාගෙන කියාගෙන එන කරුණ වල අද සඳහන් කර තියෙන වීතිං ඥානාති කියන එක. හරක් දක්වන කෙනා හරකා නැත්නම් හරක් රෑන ගෝචර භූමියට ඒක නැත්නම් තන බිමට දක්වනකොට එයා ඒ හරකුණ්ඩ බය හිතෙන්නේ නැති ව්‍යාග්‍ර සිංහ ආදී සත්තු නැති පළාතකින් ගෙනියන්න ඕනේ. ඒ වගේම කටුකොහල් නැති කුර රෝග එහෙම නැත්නම් ඒ වගේ කර්කශ නැති තැනකින් ආරක්ෂිත අරගෙන ගියොත් ඒගොල්ලෝ මේ බයසකෙන් තොරව ඇතිවෙන්න තන බුදිනවා, පැම්බනවා. ඒක liver වෙලා ක්‍රමයෙන් ගෝරැල වැඩෙනවා. යම් හේකින් එයා වීතිය දන්නේ නැත්නම් හරක දක්කගෙන යන්නේ නුහුරු මාර්ගයකින් නම් හරක් නිතරම ඉන්නේ කර උස්ලා බලාගෙන මොකහා කැවිලා කඩාන කයිද දන්නේ. එහෙම නැත්නම් අපි සමහර වෙලාවල් වලට තියෙනවා යන මග ගොවිවීම් තියෙනවා නම් ගොවියෝ බොහොම තලනවා හරකුන්ට තලනවා මේ තමන්ගේ කෙත්වතු විනාශ කරයි කියලා. ඉතින් අර මෝඩ ගෝපාලයා සමහරලාට තනනිල තියෙන නැත්තම් වැවෙන භෝග සහිත කුඹුරු මැදින් යනකොට ඉතින් හරක් ස්වභාවයෙන්ම අර ඒ ගොවියගේ ගොවි වීම වලට වැදලා ඒත් ගුටි කනවා. ඉතින් ඒ වගේ අන්නේවා බේරලා හරි පාරේ හරක් ටික ගෙනියනවා කියන එක ගොපල්ලා විශ්ින් කළ යුතු දෙයක්. මොකද හරක දන්නේ නැහැ. ඒ ආරසාවිය යුතු තැන මේ කණ්ඩ හොඳ තැන නරක තැන. කුමරක් ගාවින් යනකොට උන් නියර කෑවට ප්‍රශ්නයක් නැහැ. බෝගේ කෑවොත් ගුටි කනවා. යහරක දන්නේ නැහැ. ඌට තියෙන පුදුමාකාර ආසාවක් අර නිල් ගොයම කණ්ඩ. ඉතින් කෑවොත් හානියක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වනමුර්ගයෝ තන ගෙනිච්චොත් හානි සිද්ධ වෙනවා. නැත්නම් සර්පයෝ කටුකොහල් තන ගෙනිච්චොත් හානි සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා දක්ෂ ගොවියා ගෝපාලකයා නිතරම හරකොන්ගේ සුභ සිද්ධිය දැකලා ඒ යණේන පෙත් මාවත් සකස් කර ගන්නවා. නැත්නම් හරි අරසා තැන් වලින් ගෙනියනවා. අනේ ඒ විදිහට යෝගාවචරයත් නිතරම තමන්ගේ මාවත දන්නවනම් දවසින් දවසින් දවස දවසින් දවස සීලයේ අදි සීලයක් පාට චිත්ත භාවනා අදි චිත්ත භාවනාවක් පාට ප්‍රඥා භාවනා අදි ප්‍රඥා භාවනාවක් පාට ඊගාට හිකලවර විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන ලෝකෝත්තර පැති වලට තල්ලුවක් දෙනවා ඉතින් මේ වීතිය වශයෙන් මෙතන සරුවචනන්සේ සඳහන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. කතංච බික්ක වේබික්කු වීතිං ජානාති ඊත බික්ක වේබික්කු අරියං අට්ටාංගිකම් මග්ගං යථා භූතං ජානාති. තමයි මේ වැඩ කරන ශාසනයේ ප්‍රතිපදාව. සමහර විටක මේකට කියනවා මධ්‍යම ප්‍රතිපදාව මැදමාවත කියලා. ඉතින් මැදමාවත දන්නේ නැත්නම් ඉතින් යෝගාවචරයා හරියට අදක්ෂ ගෝපාලකෙක් වාගේ ඒ සීලයේ දියුණුවකටපත් වෙන්නේ නැහැ. සමාධියේ දියුණුවකටපත් වෙන්නේ නැහැ. ප්‍රඥා දියුණුවකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා මාර්ග ඥාන ඵල ඥාන ලබන්නේ නැහැ. ඒක නිසා සම්මා දිට්ඨිය මුල් කරගත්ත මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නිතරම සීලය දිහා විමසුන්නුවණෙන් බලන්න ඕනේ. සමාධිය නිතරම අලුත් වෙන්න ඕනේ, තියුණු වෙන්න ඕනේ, අධිචිත්ත භාවනාවක් පාටපත් වෙන්න ඕනේ. ප්‍රඥාව විසස්සනා ඥාන දවසින් දවස දවසින් දවස දියුණු වෙන වකට බලපවලා ගන්න ඕනේ. ඒතකොට තමයි මේ මාර්ග ඥාන ඵල ඥාන ලැබෙන්නේ. ඒක නිසා සරුවචන් වහන්සේ සඳහන් කරන විශේෂම අනුග්‍රහිත සූත්‍ර වගේ තැන්වල සම්මාදී පංචෛ භික්කවේ යංගේ අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ පලාචෝති චේතෝ පල විමුක්ත්‍යාච මග්ගෝ පඤ්ඤා පලාචෝති පඤ්ඤා පල විමුක්ත්‍යාච කියලා තමන් ළඟ දැනට තියෙනවනම් යම්කි සම්මාදිට්ඨියක් අපි කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි යහ දැක්ම මේකට සමහර පුලුල් දැක්ම කියන අදහස සඳහන් කරනවා ඒ යහ දැක්ම ඒ පුලුල් දැක්ම සම්‍යක් දෘෂ්ටිය පස්සාකාරයකින් අනුග්‍රහ නොකළොත් ඒක එතනම ටැග් ගහනවා මෙත් ඇහි වෙනවයි කියලා කියන්නේ එතන මලකඩ කනවයි කියලා කියන්නේ එතනම පුස් කනවයි කියලා කියන්නේ ඒ පුස් කන්න පටන් අරගත්තොත් ඒක මේ හානි කර වෙනවා නිකන් ඇගේ කුෂ්ඨයක් පිළිකාවක් ආවා වගේ ඊට පස්සේ ඇඟේම වැඩෙන දේ ඇඟ විනාශ කරනවා ඒ වගේ තමයි මේ සම්මාදිට්‍ය නිතර නිතර තනවා වඩා ගත්තේ නැත්නම් ඒක එක තැන මෙට්ටයි වෙනවා. ඒක නිසා එවැනි සම්මා දිට්ඨියක් තන වඩා ගන්නට සීලෙන් අනුග්‍රහ කරන්න කියනවා. නිතරම මතක තියාගන්න කියනවා. අපි අද මේ මට්ටමේ සීලේ ඉන්නේ අපිට යම් ප්‍රමාණයකට ඥානයක් තිබුණ නිසා, යම් ප්‍රමාණයක ධනයක් තිබුණ නිසා, යම් ප්‍රමාණයට අම්ල තාත්තලා අපි මෙතෙන්ට දක්කපු නිසා. නමුත් මෙතනම නම් නතර වෙන්නේ ඒක මෙත් ඇහිවීමක් කියලා හිතා ගන්න ඕනේ. කුස්කෑමක් කියලා හිතන්න ඕනේ. ඒක ටිකෙන් ටිකෙන් දවසින් දවස දියුණු වෙන්න ඕනේ. තමන් රකින්න සීලයේ අඩු ගන්න පද වශයෙන් දැනගන්න ඕනේ අර්ථ ව්‍යංජන වශයෙන් දැනගන්න ඕනේ ඒවා නිතරම රැකෙනවද කියන එක තමන් වග බලා ගන්න ඕනේ ඒක සමාදන් වෙන්න ඕනේ සමාදාය සික්කත සික්ඛාපදේශු කියන විදිහට මේ රකින්න සීලය බූරුගේ පිටේ අහකුරු බැඳා වගේ බරාදීන එකක් නෙවෙයි මොකක්ද ඒකෙන් තමයි තියෙන ආනිසංශ කියලා දැක දැනගත්තේ නැත්නම් ඒක කවදාකවත් වඩා වර්ධනයට යන්නේ නැහැ ඒ වගේම සුතානික හිතේ තියෙන්න ඕනේ වරින් වර මේ වගේ බණ කියලා බණ අහලා ඒ වර්ධනයේට ඉඩ සලස්කස් කරලා දෙන්න ඕනේ. ඊට සාකච්ඡානුග්‍රහිතේ තියෙන්න ඕනේ. නිතර Tamanට වඩා දියුණු කෙනෙක් හම්බ වෙලා ධර්ම සාකච්ඡා කරලා මේක තන වඩා ගන්නවා අලුත් වැඩියා කර ගන්න ඕනේ. ඊළඟට සමත භාවනා නැත්නම් සමාධි අනුග්‍රහිතේ තියෙන්න ඕනේ. සමත භාවනා වඩලා හිත නීවරණයන්ගෙන් තොර කරලා ඒ පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටව අවේ කියන විදිහට ඒ නිතරම හිතට පීඩා කරන නිවන ආවරණය කරන නෙయ్యා වරණේ නීවරණේ දුරුවන් කරලා හිතට ගැඹුර පෙන්ලා දෙන්න ඕනේ. ගැඹුරු නොපෙන දුන්නොත් මේක හැමදාම කාමෙමයි ගත කරන්නේ. කාමච්ඡන්දේමයි කාමයටමයි ඇබ්බැහි වෙන්නේ අതൃප්ති කරව මැරෙන්න වෙනවා. ඒ නිසා අපි වේලාවකට తాවකාලික වශයෙන් හෝ මේ කාමච්ඡන්දය තලාව බලා යටපත් කෙරගෙන වරින් වර වරින් වර චිත්ත ඒකාග්‍රතාවේ ලබා දෙන්න ඕනේ. එතකොට බොහෝම ගැඹුරු දේවල් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා වෙතේ ශූන්‍යතා පරිසංයුත්තයයි නිබ්බාන පටිසංයුත්තය දේශනා කරපු දේවල් තේරෙන්න පටන් ගන්නවා. නැත්තම් අපිව දුරින් දුරවන් කරනවා. අපෝ අපිට බෑ අපි මේ ගෙවල් දොරවල් ඉන්න මිනිස්සු අපිට මේ වැඩ තියෙනවා අර වැඩ තියෙනවා කියලා කොයි තාලෙන් හරි කාමයට හරිමයි යදෙන්නේ. අර කුඩල්ලා කොච්චර කෙරුවක්වත් කොට්ටයක් උඩ තියන්න බෑ. ඌ කැමැති තෙත තමයි. ඌ කැමැති අන්ධකාරයටමයි. ඒ වගේ ඒ සමතනුග්‍රහිත නොකරන එකන නිට්ටරෝම කාමයේමයි කරකැවෙන්නේ. කාම ඡන්දය මුල් කරගත්ත නීවරණයන්ගේ ඊට පස්සේ එතනින් නතර නැතෝ විපස්සනා අනුග්‍රහිතය කියලා කියන්නේ ඒ කාමච්ඡන්ද ආදී නීවරණ ධර්ම අයින් කරාට පස්සේ යට තියෙන අර අනුසය කෙලස් ටික එහෙම නැත්නම් ආසව අනුසය දෙකට වැටෙන කෙලස් අයින් කරන්න ඕන. ඉතින් මේක කියන්න පුළුවන් ඒ කාමච්ඡන්දේවත් දුරු කරගත්තේ නැති නැත්තම් කාමයට පහඳින කාමයට කඹරන උදේ ඉඳලා හැන්ද වෙනකම්ම එහිදී ගත කරන කෙනා වස්තුකාමයේ තමයි ව්‍යාවෘත වෙන්නේ. එයාට කොච්චර කෙරුවක්වත් ඒ ඇහැට රූප බලලා මදි. තව තව රූප බලන්න ඕනේ. ඒ වගේම ශබ්ද අහලා මදි. තව තව ශබ්ද අහන්න ඕනේ. ගඳ විවිධ සුවඳ જાති විඳලමදි. ඒකට තව ගොළු අන්තරා හම්බ කරන්න ඕන. ඊට පස්සේ දිවට රස පහ අසවුලු රස මසවුලු මදි. ඒ නිසා තව තව රස මසවුලු පහස විඳින්න. ඊගාට සැප. ඒ යාන වාහන කොට්ට මෙට්ට ඇඳ ඇතිලි ගෙවල් දොරවල් මදි. තව තව හම්බ කරන්න ඕන. හිතට මනාප දේවල් දෙන්න ඕන. ඒ නිසා ඒ පුද්ගලයේ කාමයේම වස්තුකාමයෙහිම උපදිනව වස්තුකාමයේම ගත කරන වස්තුකාමයේම මැරලා යනවා. යම් දවසක ඒ නීවරණයන්ගෙන් හිත නීවරණ වල බලපෑම යටපත් කර ගන්න පුළුවන් වුණොත් ඒක හිරිවට ගන්න පුළුවන් වුණොත් සීනති කරව ගන්න පුළුවන් වුණොත් අපිට අර වස්තුකාමයට යට තියෙන ක්ලේශකාමයේ වැඩ කරන හැටි පේන්න පටන් ගන්නවා. වස්තුකාමයේ මෙහෙම නැල්ලක් තමයි ක්ලේශකාම වල තියෙන්නේ. ක්ලේශකාම වලදී හිතින් හදාගත්ත ලෝකෙක අපි රජ වෙනවා. ඉතින් හදාගත්ත ලෝකෙ අපි තණ්හා ඇති කරගන්නවා, මාන ඇති කරගන්නවා, දිට්ඨිය ඇති කරගන්නවා. ඊට පස්සේ වෙනමම ලෝකයක්. ඉතින් ඒ නිසා විපස්සනා නෝනකින් තොරව නැත්නම් විපස්සනා අනුග්‍රහිතකින් තොරව ඒ ක්ලේශ කාමයේ අයින් කරන්න අමාරුයි. ක්ලේශ කාමයෝ ක්ලේශ කාමයේ බව දැනගන්නවත් අමාරුයි. අර වස්තු කාමයන්ගෙන් තියෙන ඝන බල බලපෑම අයින් කරුවේ නැත්නම් මේ ක්ලේශ කාමයන් වැඩ කරන හැටි තේරෙන්නේ නැහැ. ඒක දැකගත්තට පස්සේ තමයි තේරෙන්නේ අපි මේ උඩ දාගෙන දඟලගෙන හිටියට අපි වාල්ලුද ස්වාමිවරුද කියලා. දාසයෝද බැලයෝද වාල්ලුද කාමයට. එහෙම නැත්නම් ඇත්තටම අපිට ලැබිච්ච මේ වටිනා මනුස්ස ආත්ම භාවයේ බුද්ධ ශාසනේ අපි ස්වාමිවරු වගේ ගත කරනවාද කියලා. අත යටතට පාලනය කරලා ගත කරනවා නැත්නම් අපි අතපල්ලේ වැටිච්ච දාසියෝද වාල්ලුද බැලයොද කියලා තේරෙන්නේ මේ ක්ලේශකාමයන්ගේ උලීලි පෑම නිසා. මේ ක්ලේශකාමයේ අපිව නිකන් මේ නායට ලනුව දාගත්ත හරකෙක් හසුරවන වගේ අපිව ඇදගෙන යනවා. ආන එක දැනගන්න විපස්සනානුගහිතය කරනවා. ආන්නේ විදිහට මේ සීලයෙන් සුතයෙන් සාකච්ඡාවෙන් සමත භාවනා විපස්සනා භාවයෙන් මේක දියුණු කරන දියුණු කරන යනකොට අර සම්මා දිට්ඨිය අතුීටි විහිදි වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙදී අර මොනම දෙයකින්වත් අනුග්‍රහ නොලබපු සම්මා දිට්ඨිය නැත්තම් සම්මා දිට්ඨියේ පුංචිම අවස්ථාව, දුර්වලම අවස්ථාව උපදිනකොටම අපි වගේ රටක දරුවෙකුට හම්බෙන අවස්ථාව තමයි කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන එක හොඳ දෙයක් කරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දෙයක් කරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියලා අපි පිළිගන්නේ කළ කළ දේ ඵල ඵල දේ කියන කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තම තමන් කළ කළ දේ සෝකීය කොටගෙන අපි ජීවත් වෙනවා කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි තත් දායාදෝ භවිස්සාමීති කියලා අපි කර්මය දායාද කරගෙන තිනවා කර්මය ඥාති කරගෙන තිනවා කර්මය මූලාරම්භ යෝනිය කරගෙන තිනවා පටිස පිළිසරණකට තියෙන කර්මයමයි යම් යම් කර්මයක් කෙරුවොත් ඒ ඒ අනුව ප්‍රතිඵල අපි ලබනවා මේක සමහරලාට ඒකත් ප්‍රශ්නයක් අපට සමහරු කියනවා කොහොමද දන්නේ කියලා කොහොමද වෙන්නේ මොකද අකුසල කර්ම කරන්නේ නැත්නම් බොහොම ජයට ජීවත් වෙනවා සුවසේ ධාර්මික ජීවත් වෙන්න ආයන ආයත මෙහෙම ප්‍රශ්න මතුවෙනවා කලාතුරකින් ධාර්මික ජීවත් වෙන අයත් සැපසේ ඉන්නවා. කලාතුරකින් ඒ නරක වැඩ කරන අධාර්මිකයන්ට දුක් කරදරත් පැමිණෙනවා. ඒ නිසා මිනිස්සුන්ට පේනවා හතර පැත්තම තියෙනවා මේ කියලා. ඒක හරි අමාරුයි. ඒ කර්මයේ සෝකී කොටකට ජීවත් වෙනවා කියන එකත් බෞද්ධයන්ට පවා නිතර මතක් වෙන්නේ. මතක් වෙනවා නම් බුදුහාමුදුරු කියනවා සදාචාරාත්මක වගකීමක් ඒ මාසයට ඉබේම එනවා. මේ කරන දේ තමයි හෙට බුද්ධ විඳින්න වෙන්නේ කියලා. මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය අපි උරුම කරගෙන උපදින්නේ අපේ අමල දාතල බුද්ධඝම වෙච්ච නිසා. අපේ රට අවුරුදු 2600ක ඉතිහාසයක් තියෙනවා බෞද්ධ පරිසරයක් නිසා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් බටහිර ලෝකයේ නැත්නම් අලුතෙන් බුද්ධඝම ගියේ තැන්වල බලන්ඩ මේ මිනිස්සෙන්ට මේ කර්මයක් Tamange කලකල දේ ඵලඵල දේ කියන එකවත් තාම පිළි අරගෙන අද කරන විශාල පරිශ්‍රණවල පළවෙනියම ඒගොල්ල පිළිගන්න හදන්නේ අපි කර්මයේ සෝකී කරගෙන ඉන්නවයි කියලා. විශාල සම්මන්ත්‍රණ තියෙනවා මහා ලොකු පට්ටන්තර තියෙන කට්ටිය දේශන පවත්නවා මේ කර්මය ඇත්තයි කියන්නේ. අපේ කට්ටියත් ඔටුනු පළංගන ගිහිල්ලා ඒ වගේ දේශන පවත්නවා. ඒකල අපිටත් ඇවිල්ලා කියනවා කර්මය ඇත්තමයි කියලා. ආ ඇත්තද කියලා අහන්න දෙනවා අපිට. මේ ගහ දන්න අයර කොල කඩා පාණ්ඩ හදනවා. ඒ තරමටම බටහිරේ මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය මහ විශාල එකක්. නමුත් ආශ්‍යා කරේට ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. මොකද අපවත්දීම අපි දන්නවා. ඒක ක්‍රියාත්මක කළත් නැතත් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය. ඉතින් මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ගැන කතා කරනකොට අටුවාචාරින් වහන්සේලා පෙන්ලා දීලා තියෙන ලක්ෂණ දෙකක්. මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඒ කියන්නේ කළ කළ දේ ඵල ඵල දේ කියන ඇදහිල්ල මේක බුදුන් පහල වුණත් නැතත් ලෝකේ කවදාකවත් නැති වෙන්නේ නැහැ කියලා. සරුවචනන්සෙනමක් ඇවිල්ලා මේක ක්‍රියාවත් කරලා සක්‍රියව නඩත්තු කරත් නැතත් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය හැමදාම ලෝකේ තියෙනවා. මහා බෝසතාන් වහන්සේලා බොහෝ විට උපදින්නේ අන්නේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන පද ප්‍රදේශවල ඒ පවුල් වල. හැබැයි බුදු කෙනෙක් පහල වුණත් කවුරු මොනතරම් තටමැව්වත් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය බහුදන මතයට යන්නේත් නැහැ. ඒක හැමදාම සුළුතරයක්මයි. ලෝකේ සියල්ලම කවදාකවත් කම්මසකතා ඥාන සම්මාදිට්ඨියට යන්නේ නැහැ. ඒ නිසා බෞද්ධයින්ට තටමඬ දෙයක් නැහැ මුළු ලෝකෙම විබුද්ධහගම් කරනවා කියලා ඒක කරන්න බෑ. ඒක ඒකින් අර කොමියුනිස්ට් ධර්මයේ කියනකොට කියප එකක් තමයි කොමියුනිස්ට් ධර්මය කවදා හරි මුළු ලෝකෙම පිළිගත්තොත් ලෝකේ සාධාරණ වෙනවා. එතකන් කොමියුනිසම් මේ ලෝකේ පුරා පැතිරීම සඳහා අසාධාරණකම් කරුවත් කමක් නැහැ කියලයි ඕගොල්ලෝ බයිලාවක් හදාගත්තේ. කොමියුනිස්ට් ධර්මයේ පැතිරීම සඳහා මොන දේ කෙරුවත් කමන්නේ ඒක මුළු ලෝකෙම කොමියුනිස්ට් වෙච්ච දවසේ සියල්ලන්ටම ආනිසංස ලැබෙයි කියලා. ඒ වගේම අන්‍යාගම් කට්ටියත් කියනවා මේ දේවාගම අදහන් නැති ඇත්තෝ ම්ලේච්ඡයි. යැත්තු අපරාධ මෙච්චර වටන බුදු දෙවි කෙනෙක් ඉඳලා දෙයියෝ අදා ගන්න නැතුව අපරාධේ අපාගත වෙන නිසා අපි මරලා හරි කමන්නේ ඒගොල්ලෝ අපේ ආගමට ගන්න ඕන. ඒ වගේම අපිට කරන්න පුළුවන් ලොකුම දේව මෙහෙ තමයි ඒ ම්ලේච්ඡ කෙනෙක් දෙවියෝ අදහන පැත්තට ගන්න කියලා. මොකද ඒගොල්ලෝ හිතනවා කවදා හරි මුළු ලෝකෙම දෙවියෝ අදහන පැත්තට ගන්නවා. අනේ බුදුහාමුදුර අපිට කලින්ම කොන්තරත් එක දීලා තිනෝක කවදාකවත් කරන්න බෑ. කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන සම්මාදිට්ඨියවත් කවදාකවත් බහුතර මතයක් වෙන්නේ නැහැ. ඒක සුළුතරයක්මයි. බුදුන් පහල වුණත් ඒක ඒකමයි. ඒ නිසා අපි හිතන්න ඕනේ අනේ අපිට වටිනා සුළුතරයට අපි ලක් වෙලා ඉන්නවා. ඒක නැත්නම් අපි ඒ අධහන පිරිසේ ඉපදිලා තියෙනවා. නැත්නම් උප්පත්ති බෞද්ධයෝ. නමුත් ඒක අපි දිනු කරනවාද? කම්මසගතා ඥාන සම්මාදිටියවත් නිතර වැඩක් කරනකොට අපි පිළිගන්නවද මේ වැඩෙන් එන ආනිසංස ආදීනව දෙක සලකනවද? ඉතින් ඒ අකුසල් කියලා කියන්නේ නොසලකනවයි කියන එක ඕලොමලයි. ඒ ඕලොමල නිසා අපි ඕන දෙයක් කරපොදේ මම බලා ගන්නම් ඒක කියලා ඕලොමලව කටයුතු කරනවා. ඉතින් එතකොට ඒකේ පිළිහිමක් සිදු වෙනවා. ඒ නිසා අපි නිතරම වැඩකදී අඩු ගන්න වැඩ ඉවරනට පස්සෙවත් ඒකේ ආධිනව සලකන්න ඕනේ. ඒ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය සාමාන්‍ය සීලයට සම්බන්ධයි. කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය නැති කෙනා සදාචාරත්ව වගකීමක් නැහැ. ඔය සාමාන්‍ය කියන නවගිලුණත් බෑන්චුන් කියන સંદર્ભේ ඉන්නේ. ඒක සංස්කෘත භාෂාවෙන් කියනවා ත්‍රිණංකත්වා ගෘතම් පීවේත් කියලා. ණය වෙලා හරි ගිතෙල් බීපල්ලා නැත්තම් හොරකම් කරලා හරි කමන්නේ ණයට අඩි සප්පසේ ජීවත් වෙලා ඕක ගෙවන්න වෙන්නේ උඹලට නෙවෙයි. බය වෙන්න එපා. පුළුවන් තරම් කාපල්ලා කියලා. නැත්නම් කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන කතාව තමයි කම්මසගතා ඥාන සම්මාදිටිය නැති අය කරන්නේ. කම්මසගතා ඥාන සම්මාදිටිය තියෙන එකන ආජීවය ගැන සැලකිලිමත් වෙනවා. හම්බ කරන ක්‍රමය ගැන සැලකිලිමත් වෙනවා. අනේ එවැනි කෙනාට විතරයි නැත්නම් අඩු ගානේ බයලජ්ජා සහිත සීලයක් සලකන කෙනාට විතරයි සමත සම්මාදිටිය කරන්න පුළුවන් වෙන්නේ. සමත සම්මාදිටියේදී අර කම්මස කතා ඥාන සම්මාදීට්ඨියෙන් ඇතිවෙච්ච තමන්ගේ සදාචාරාත්මක වගකීම එහෙම නැත්නම් සීලය කියලා අපි කියනවා. එහෙම නැත්නම් හැදියාව කියලා කියනවා, හික්මීම කියලා තියෙනවා, සීතල ගතිය කියලා කියනවා. අන්න ඒ සතුට තුලින් තමයි සමාධියක් ඇති වෙන්නේ. අවිප්පටිසාරත්ථයකෝ ආනන්ද කුසලාන ශීලානි කියලා සරුවත් chance ආනන්ද සෝංශය සඳහන් කරනවා. ආනන්දේ යම් කිසි කෙනෙකුට කුසල සීලයක් තියෙනවා නම් එයා පිළිගන්නවා නම් අනික් සත්තු මැරෙන්න කැමති නැති නිසා මට ඒ සත්තු මරන්න අයිතියක් නැහැ. යම් මේකෙන් ඒ සත්තුන්ගේ අකමැත්ත මම මැරුවොත් කවදා හරි මටත් ඒ විදිහට මැරෙන්න වෙනවා. අන්සතු දෙයක් ඒ අයෝ නැති වෙනට අකමැති. ඒක නිසා මම මේක ඒ ඇත්තගේ අකමැත්ත පිට ගත්තොත් කවදා හරි මගේ සතු ධාර්මික වස්තුවත් ওই විදිහට නැති වෙනවා. ඒ වගේම අපි අන්සතු කාම වස්තුන් පෙරදීර පාවිච්චි කරොත් ඒ කාම වස්තු හිමියට මරණයටත් වැඩි ලැජ්ජාවක් ඇති වෙනවා. මරණයට එහා ඒ ලැජ්ජාව. අන්න ඒක දැන දැන දැක දැක සෙල්ලක්කාරකම් නිසා කෙරුවොත් කවදා හෝ මටත් ඒ වගේ දරුණු ලැජ්ජාවකටපත් වෙන්න වෙනවා මරණයට එහා ගිය. ඒගොල්ලෝ බොරුවෙන් කේලමින් හිස්සජනේ වට පරස වචනෙන් අපි රැවටෙන්න කැමති නැත්නම් අපිට අනුන් ප්‍රවට්ටන්ට අයිතිවාසිකමකුත් නැහැ. අපි දක්ෂකමක් කියලා හෝ එක කළොත් අපිට එනවා. ඒ වගේම මත්පැන් පානේ වැරදි ජීවන රටාවලට ගිහිල්ලා වෙන කරන්න දෙයක් නැහැ. බිස්නස් කෙනෙකුට බොරුනෝ කිය බෑ කියලා නිකන් කතාවක් තියෙනවා. ඒ නිසා කමන්න බිස්නස් එකට කියලා බොරු කියලා හරි කමක් නැහැ. අන්තිමට හම්බ කරගෙන කයවොත් කවදා හරි Taman බොරුවට ලක් වෙන්න වෙනවා. අන්නේ විදිහට වගවීම නැතුව කටයුතු කරනවනම් එයත් උච්ඡේද දිට්ඨියට වැටෙනවා. එහෙම නැත්නම් ඔය කොමියුනිස්ට් ආදී නැත්නම් භෞතිකවාදී දෘෂ්ටි වලට වැටෙනවා. එවැනි කෙනෙකුට කවදාකවත් පැත්තකටලා වාඩි වුණාට පස්සේ මම වග වෙන්නම් ඇස් දෙක වහන්නත් බය හිතෙනවා. සෙනගක් මැද ඇස් දෙක වහගෙන ඉන්නවත් බයයි. මොකද Taman දන්නවා කොහෙන් මොකක් හරි මරාලයක් පාත් වෙයි දන්නේ නැහැ නිසා භාවනා කරනකොට විවේකීව නතර වෙලා අතක් උඩ අතක් තියාගෙන පట్టල වෙලා ඇස් දෙක වහගෙන යනකොට සතුටක් ඇති වෙනවා. අනේ මට විවේකයක් ලැබුණ එක විශාල ලාභයක් කියලා හිතන්න. ඒ කියන්නේ අපිට හිත දෙස් දෙන්නේ නැහැ. බයක් නැහැ. 50කට වැඩි පිරිසක් ඉන්නවා ඉඳගෙන ඉන්නත් බෑ කඩිගාය ඇස් දෙක වහගන්නත් බයයි. ඒ මොකද ඒ ඇත්තන්ගේ හිතේ නෑ අර කුසල සීලයක් ඇති කෙනෙකුට හම්බෙන අවිප්පටිසාරිකම හිත විපිලිසරයි. හිත නිතරම අවිසිච්ච ගතියක තියෙන නිසා සමත භාවනාවකට ඒ සීලෙන් සදාචාරයෙන් විශාල වගකීමක් තියෙනවා. ඒක හරීම ලස්සනට පේනවා. බටහිර අය වාඩි වෙන්න ගියාම භාවනා කරලා හොඳට අවබෝධයක් වෙනවා. විපස්සනා ගැන ධර්ම ගැන හොඳට අවබෝධයක් වෙනවා. මේක කෙරුවොත් හරියන බව 100 200ක් දන්න. ඔය ඉඳගෙන ඉන්න බෑ. ඇත් දෙක වහන්න බෑ. ඒ තරම්ම අර හිත ගොජ දානවා. කාම ලෝකේ ගත කරන නිසා. සදාචාරයක් නැති නිසා. පහ වසරණයි මොකද ඒත්ව දන්නේ නැහැ හරි පාර. ඒ වාගෙම තමයි ලාංකිකයන් ගත්තත් සදාචාරාත්මක බෞද්ධයා ගත්තත් ඒ සදාචාරාත්මක නෙවෙයි සම්ප්‍රදාන කුල බෞද්ධයා ගත්තත් ඒ සීලේ නැත්තම් හිත දෙන්නෙත් නැහැ. ඒක නිසා යම් විදියකට ඒ සමත සමාධිත්‍යයට අපිට ය아가න්න පුළුවන් වුණා නම් විතරයි අපට එක අරමුණක හිත පැවැත්වීම කියන ආනාපානේ වාගේ එහෙම නැත්නම් සක්මන් භාවනාව වගේ එක අරමුණක හිත පැවැත්වීම තමයි අපිට කරන්න තියෙන ශ්‍රේෂ්ඨම දක්ෂම සර්කස් එක. අපි හිතන මේ විවිධ දේවල් කිරිල්ල ලොකු දක්ෂකමක් කියලා. බුදුරජාණන්සේ කියනවා පුළුවන් නම් අපි දක්ෂ නම් අපි ශිල්පී වශයෙන් සූර නම් පින් තියෙනවා නම් ඒකේ ලක්ෂණය තමයි එක තැනක බොහෝ වෙලා එක ආරමුණක හිතේ පවත්වන්න පුළුවන්කම. එතකොට තමයි අර කාමච්ඡන්දයට ප්‍රතිපක්ෂ වශයෙන් ඒකාග්‍රතාවය කියන චිත්ත తত্ত্বය තේරුම් ගන්න පුළුවන් එකට කියනවා සමත සම්මාදිට්ඨිය කියලා. එදාට තේරෙන පටන් අර ගන්නවා ඉස්සල්ලාම වතාවට ඒ යෝගාවචරයට සාර්ථක වෙච්ච යෝගාවචරයට මිතෙක් කල විඳපු ආමිෂ සුඛයට සාපේක්ෂව මේ නිර්ආමිෂ සුඛයක් කියලා ලෝකේ එකක් තියෙනවා. ආමිෂ සුඛය කියලා කියන්නේ මම අර කලින් කියපු ඇහැට රූප ලස්සනව දැකීමෙන් ඇතිවෙන සැප. මනාප භාවය. ඒක හොඳ සද්ද ඇහිමේදී ඇති වෙන මනාප භාවය. හොඳ ගඳ, හොඳ රස, හොඳ පහස. හොඳට ලස්සන තමයි මනාප හිතවිලි එනකොට ඇති වෙන මේ මනාපය ආමිෂ සුඛය කියලා කියනවා. ඒක නැති වෙනකොට එයා සමාන දුකකුත් එනවා. නමුත් අපි හිතනවා මේ වගේ පිරිස් බලනකොට උංග විලාවකට ඒ ඇත්තෝ ඒ දුකට වැඩිය නිකම් දුක්ඛිත තත්වයටපත් වෙච්ච දුක්පත් තත්වයටපත් වෙච්ච ආත් එක බලනකොට අපි සාමාන්‍ය මට්ටමකට ධනක් පිනක් කරගෙන ජීවත් වෙන පිරිස කියන මට්ටමට ඉන්නවා. ඒ නිසා මධ්‍යස්ත මට්ටමක ආර්ථික තත්ත්වයක් තියෙනවා. නැත්නම් අනුන්ට දන් දීගෙන කරන්න බෑනේ මේක. නැත්නම් මේ වගේ පැත්තක ලබන බහනක් කරන්න බෑනේ. ඒ නිසා යැත්තෝ මේ ආමිෂ සුඛේ දාන්න. නමුත් නිර්ආමිෂ සුඛේ කියන එක ඇහැට රූප නොබෙලා කනට ශබ්ද නැතුව නාසයට ගඳ රස ආස්වාදයක් නැතුව දිවට රසක් නැතුව කයටත් චේතනාපූර්වක කෛරියව පවත්තන තු එක තැනක ඉඳලා ආනාපානේ වගේ අරමුණකට හිත දාලා ඒ අරමුණෙමුත් සමුගත්ත වෙලාවක් අරමුණත් ගෙවම් කළා තුනී කළා සමුගත්ත වෙලාවක් ආපුවාම පේනවා අපේ හිත යම් තැනකට එනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශාංගෙන් විනිර්මුත්තයි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් යම් ප්‍රමාණයකට විනිර්මුක්තයි. ආන්න එතෙන්දි තමයි ඉස්සල්ලාම ජීවිතේ අර විවේකජං පීති සුඛං කියලා සරුවත්‍යංශය දේශනා කරපු විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛේ පහළ වෙන්නේ. අපි සාමාන්‍ය ප්‍රීති සුඛේ බලන්නේ කානිවල් ගිහිල්ලානේ. සද්ද අහලා, බෙර ගහලා, රූප දැකලා, බඩපුරා කාලා, ගන්ධ සුවඳ බලලා, සැප වේදනා දීලා ඒක විවේකයක් කියලා. ඒක බුදුරජාණන් වහන්සේට පෙන්නේ කටුකොහලක් වගේ. ඒ තරම්ම අනාදිගත කාලයකට දුක් විඳින්න ගෙවන්න වෙන ඉඳුරම් පෙනවීම. ඒ වෙනුවට ආර්ය ව්‍යවහාරයේ හැටියට ආර්ය ආසනයක වාඩි වෙලා ආර්ය සැපය විඳිනවයි කියලා කියන්නේ මේ නිර්ාමිෂ සුඛේ. ඒකට කියනවා සමත සම්මාදිට්ඨිය කියලා. මේ සමත සම්මාදිට්ඨියේ ඇති මිනිස්යාට <clears throat> පමණයි මේ කාමක සැප නැත්නම් ආමිෂ සැප සහ නිර්ාමිෂ සැප කියන දෙකම පේන්නේ. අනික කට්ටිය උපන් දවසේලා මරණකම්ම දකින්න කාම සැපේ විතරයි ආමිෂ සැපේ විතරයි ඒක අසුචි වලක වැටිච්ච අසුචි පණුවෙක් අසුචි කෑල්ලක් ලබා ගන්න රණ්ඩු කරලා ලොකු කෑල්ලක් හම්බෙච්චාම සතුට වෙනවනේ මට අද ලොකු කෑල්ලක් හම්බුනායි කිය. ඉතින් ඒක අරගෙන උදුවනවලු. අන්නේ ඔය තමයි කාම සැපේ. අසුචි වලක ඉන්න අසුචි පණුවෙක් ලොකු කෑල්ලක් හම්බෙලා උඩ දාන කොට වගේ තමයි කාමසැපේ. එතකොට ඌ නාලක ඉඩ අරගෙන වෙලා අසුචි ඊටව මම මෙතෙක් කල දැන් මම පිටිසු වුණා කියන එකක් උඩ තේරෙන උට අසුචියේ තමයි රස. කරවිලේ වෙටිච්ච පණුව කරවිලේ තිත දාන්නේ නැහැ. ඒ නිසා ඌ දෙපැත්ත දන්නේ නැති නිසා ඌ අරකෙම සාහිත්‍ය රසෙ විඳින්මින් ආර්ථික රසෙ විඳින්මින් ඉතින් ගත කරනවා. ඔය ගෙම්බි පිටර දානවා වතුරේ මිත්‍ර දාපුවම එකෙන් මාළුවෙක් වගේ ඉස්කෙඩියෙක් එනවා. කෝටි ගාණක් එනවා. ඉතින් හැම ඉස්කෙඩියම ගෙම්බි දිහා බලාගෙන හැදෙනවලු අපේ අම්මා කියලා. ඉතින් ඉඳපු ගමන් ගෙම්බි ගොඩට යනවලු. ගොඩට ගිහලා බලපුවාම අරුන් කලබල වෙනවලු අනේ අම්මා නැති වුණා කියලා. උන් හැම දැනම හොයනවලු වතුරේ අම්මා නැහැ. ඉතින් ආවට පස්සේ අහනවලු මේ කොහෙද අම්මේ උඹ ගියේ කියලා. ඊට පස්සේ කියනවලු ගොඩට ගියයි කියලා. පිස්සු කතා කරනවද ගොඩට ගියාම මැරෙනවනේ. එහෙමද කියලා එකක් ලෝකේ කොහෙද තියෙන්නේ කියලා අපිට බෑනේ එහෙම යන්න. අපි මේ වතුරෙන් ගොඩ ආව ගමන් මැරෙනවනේ. අම්මා බොරු කියනවා. ඉතින් ගෙම්බි නිකන් හොල් මං වෙනවලු පැටවුන්ට කියලා දෙන්න පිටියන්නේ නැහැ ගොඩ බිම කියලා එකක් තියෙනවා උන්න නැති වුණාට එහෙම එකක් තියෙනවයි කිය. ඒ නිසා ඉස්කෙඩියා ජලජ සතෙක් ගෙම්බි උබේ ජීවියෙක්. ඒ නිසා ගෙම්බිට තේනවා කවදාරි උඹලටත් ගෙම්බෙක් වෙච්ච දවසට අනේ ගොඩටත් යන්න පුළුවන්. ඒ දරුණුඹට තේරේ වතුරෙත් ඉන්න පුළුවන්, ගොඩත් ඉන්න පුළුවන්. අන්නේ වගේ තමයි කාම සැපේ විතරක් දන්නේ කරනට වතුරේ ඉන්නේ ඉස්කෙඩියා වාගේ. කාම ආමේෂ සැපේ, නිර්ආමේෂ සැපේ දෙකම දන්න මනුස්සයාගෙන් බා වාගේ දෙපැත්ත දැකගත දවසේ තමයි අපිට ජීවිතයේක ගැඹුර තේරෙන්නේ. මනුෂ්‍යයා කියන සතා අන්සතුන්ගෙන් වෙනස් වෙච්ච බව තේරෙන්නේ. එනතු තව ඉදිරියට විශාල වැඩ කොටසක් ආධ්‍යාත්මික පැත්තක් තියෙනවා කියලා තේරෙන්නේ අන්නර ඔළුව උස්සගත්ත දවසේ තමයි සමත සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් අර නීවරණ බලපෑම් වලින් ටිකක් සංසිඳව ගත්ත වෙලාවේදී අන්නේ සංසිඳ වුණාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා බුද්ධ ආදී උත්තරන් වහන්සේලාගේ ධර්මය රැස්වීදීම සජීවිකම අප්‍රමාදය ක්‍රියාත්මක වෙන්නේ ඒ ලෝකේ විතරයි. ඒ ලෝකෙට යන්න සමාජිකත්වයේ ගන්න බුදුහාමුදුර අපට ඉඟි කරනවා. ඉතින් අපි ගත්තේ නැත්තම් ඉතින් අපි තිරිසන් සතෙක් වගේ ආහාරේ, නිද්‍රාවේ, බයේ සාමයිතුන සේවනයේ යෙදලා මැරලා යනවා. ධර්ම රසයක් ලබන්නේ. ඉන් මේ පිට ලැබෙන දේවල් වලට ඇත්තම ධර්ම රසයක් කියන්නත් බෑ. ධර්ම රසය ලැබෙන්නේ නැත්නම් ධාර්මික වැඩකට ප්‍රතිපත්ති ලැබී බහින්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාව තුළ තමයි. එහෙම නැති ජීවිතයකුත් තියෙනවා. අපි ගිහි ජීවිතයක් ගත කරනවා කියනවා දාන සීල භාවනා කියලා. ඉතින් ඒකෙන් තුනෙන් දෙකක් ලකුණු හම්බෙනවා දාන සීලවල කරනකොටම. ඒ සීලයත් බොහෝ විට සාමාන්‍ය අඩුම ලංසුවෙන් පවත්වනවා. නමුත් එතන ඉඳලා අපි කවදා හෝ යෝගාවචරයක් වෙච්ච දවසේ නැත්තම් වැඩට බහැපු දවසේදී දාන සීල භාවනා කියන වැඩපිළිවෙලට සීල සමාධි ප්‍රඥා කියලා එකට බයිනවා. එතකොට ඒ සීලේදී තියෙන සමාධියට සුදුසුකම් ලැබීමට කරන සීලයක්. මේ භාවනා කරන්න දෙන අය අපි අට්ටාංග සීලය සමාදන් කරනවා. අනික අය ආජීවට්ටමක සීලය සමාදන් කරනවා. ඊට පස්සේ ඒ සීලයේ පිපිලිසර බව නැති කපලා අවිපටිසාරිකම ඇති කරන අපි සමාධි භාවනාවට ගියාට පස්සේ නීවරණ යම් දවසක දුරු කරා නම් ඊට පස්සේ තමයි ජීවිතයක් දිහා එහෙම නැත්නම් මේ සැප කියන මාතෘකාව දිහා නැත්නම් වේදනාව කියන චෛතසිකයේ දිහා හොඳට බලන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපි හැමදාම කරවිල වැඩිචි පණුව වගේ අසුචි වලකින්න අසුචි පණුවෙක් අසුචියට සතුටු වෙන්න වගේ වතුර වැරිච්ච ඉස්කෙඩියා වතුර විතරයි දන්නේ කොට දන්නේ නැතුව වගේ මහා පුදුමාකාර පටු ගතියකට වැටෙනවා. ඉතින් මේ ලෝකේ තීන තරම් රණ්ඩු ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ඔතන තමයි තියෙන්නේ. යම් කිසි කෙනෙක්ගේ නිවන ධර්මයන්ගෙන් ඔළුව උස්සලා ඒ නිර්ාමිෂ සුඛයට ගියා නම් ඒ මනස තේරෙනවා ඒ මනස තේරෙන්නේ නැත්තම් මෙහෙම තේරුම් ගන්න ඒ ලබන සැපය නිරාමිෂ සැපය නිතරගෙන් ලැබෙන්නේ. නිරාමිෂ සැපයට කිසි කෙනෙක් නෑ විරුද්ධ පක්ෂේ. මේ කාම ලෝකයේ තමයි එකක් ගන්නකොට දෙන්නේ කරඬු කරනවා. එක්ක ඊර්ෂ්‍යා කරනවා එක්ක හුණියම් කරනවා එක්ක වෛර කරනවා එක්ක නැත්තම් පේසම් ගහන මොන හරි සෙල්ලමක් තියෙන මේ කාම ලෝකේ තමයි. ඉතින් අපි දැනගන්න ඕනේ අපිට ඒකෙත් ඉන්න පුළුවන් අපිට පුළුවන් නිරාමයේ සැපය ලබන්න එතෙන්ට යන්න යන්න කිසි කෙනෙක් නැහැ. කිලෝරක් නැති සැපයක් තියෙනවා ඒකට කියනවා විවේක ජම්පීච සුඛං කියලා. නැත්තම් ද්‍රඥනස හොඳ ඒ වගේ ලස්සන වචන පාවිච්චි කරලා තිනවා මේ නිර්ාමේශ සුඛේට බොහෝමත්ම සුළු පිරිසයි ඒක දන්නේ ඒ ලෝකෙට යන්නේ. ඒ මොකද වෙන්න මොකක්වත් නැහැ තනි හේතුව නිසා කාමයට තියෙන කැමැත්ත. ඒ නිසා මේ අපායවල මේ මනුස්ස ලෝකේ මේ තියෙන මේ දුර්භාග්‍ය සම්පන්න සියලු දෙයටම තනි උත්තරේ කාමයාගේ ආදීනවේ නොදැනීම. ඒ යති ඕකාර සංකිලස භාවයේ කෙලසෙන බව දන්නේ නැති නිසා අපි බුද්ධම විදියට ඒකට පහඳිනවා. ඉතින් ඒක නම් ඉතින් පොඩි කාලේ කරන දෙයක් නෑ. ඒක තමයි හැටි. නමුත් යමක්මත් තේරන වයසට එනකොට ඒ සමත සමාධියට ගියා නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වීතිය දැනගන්නවා. සමත වශයෙන් ඊට පස්සේ තමයි මේ විපස්සනා සමාධියට වෙන්නේ විපස්සනා සමාධියට ගියාම අර කෙලේශ කාමයෙන් ඔළුවේ ඉස්සුවා වස්තු කාමයෙන් දැන් කෙලේශ කාමයේ කියන එක හිතේ මතුවෙන ආශව ධර්ම අනුචේ ධර්ම නිසා අර විවේක මනසක් ඇති කරන භාවනා කරන කෙනාට নানা ප්‍රකාර දේවල් එන්න පටන් හිතට වැටෙන්න පටන් ගන්නවා විවේක මනසට ඒ විවේක මනසට එන දේවලුත් ඊට ඉස්සලාට කලබලකාරී මනසට එන දේවලුත් අතර බලනකොට කලබලකාරී මනසෙදී සමහර කොටස් අපිට කියන්න වෙනවා අපි අපේ සීලේ නැතිකම නිසා සමාධිය නැතිකම නිසා නොදැනුවත්කම නිසා අපි චේතනාපූර්වකව කරන වැඩ නිසා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම නිසා අපේ හිත නිතරම ඇවිස්සලා තියෙනවා. නමුත් අපේ නීවරණ තැම්පත් කරන මට්ටමට යනකන් සාර්ථක වෙලා හොඳට කායනුපස්සනාවේ දක්ෂ වෙලා කාය සංස්කාර සංසිඳ වෙලා විවේක ගුණාට පස්සේ චේතනා නැති වුණත් පුදුමාකාර ගැලිල්ලක් ගන්න පටන් ගන්නවා. අනේ ඒ ටික දිහා බලනකොට තමයි මම කියන්නේ කවුද කියලා හොඳට වටහා ගන්න පුළුවන්. එතනදී සරුවචන් ආංශගේ දැක්වීම අනුව දර්ශනීය අනුව උන්වහන්සේ පෙන්වනවා එක්කෝ වේදනා පැත්තෙන් නැත්නම් සංඥා පැත්තෙන් නැත්නම් සංස්කාර පැත්තෙන් මොකක් හරි එකක් එක්කෙනෙකුට ආවේනිකව අර විවේක මනසට දෝරේ ගලන්න පටන් ගන්නවා සුහාලකින් සැර වැగిරෙනා වගේ. ආන එතනදී ඒ පිළිබඳව ඒක සුඛ පැත්තට වෙන්න පුළුවන් දුක පැත්තට වෙන්න පුළුවන් වේදනාව ගන්නකොට සැප වේදනා දුක් වේදනා දෙකම එනවා. සංඥා බලනකොටත් විවිධාකාරයෙන් බලපානවා. සංස්කාර පැත්තේ මේ සකස් කිරීම, අර ඇඳීම්, පෙළ ගැසීම්, ගෙටීම් අපි කරගෙන ඉන්නේ වයිත් එන්න පටන් ගන්නකොට මෙවයිදී හික්මනේ හික්මිල්ල මට තණ්හා කරන්න නැතුව මාන ගන්න නැතුව දිත්‍ති ගන්න නැතුව හික්මනේ හික්මිල්ල තමයි විපස්සනා සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒක සරුවචනච උත්සාහ කළ තියෙන විවිධ ක්‍රමවලට මේ පොතේ දැනුම ලබා දෙන්න නැත්නම් සාමාන්‍යයෙන් සුතමේ ඥානය ලබා දෙන්න. නමුත් ඒ කොච්චර ලබාගෙන ගියත් විපස්සනා සම්මාදිට්ඨිය වැඩ කරන වෙලාවේදී සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් සිද්ධ වෙන්නේ. එනේන ක්‍රමේ හැටියට ඒකෙන් මග ඇරලා යනවයි කිව්වට පස්සේ ඒක ලේසි නෑ. ඒක හුඟක් වෙලාවක කලපුරුද්දම තමයි තියෙන්නේ. දැක පුරුද්ද, අහ පුරුද්ද, කල පුරුද්ද කියලා පුරුදු තුනක් තියෙනවා. ඒ පුරුදු වලින් කල පුරුද්දෙමයි අල්ලන්න තියෙන්නේ. ඒක කාගේවත් දැනුමක් Tamanට ආරෝපණය කරගන්නත් බෑ. එනේන දේ අනුව ඒක වැඩ කරනකොට ඒ ටිකේදී සරුවච්චන්හන්සේ කියනවා මේක මට කරලා දෙන්න බෑ මේක උඹලා කරලම උඹලම බලා ගන්න ඕනයි කියලා. ඉතින් අපි කිව්වොත් අපිට වෙලා නැහැ අපිට මේ අර ප්‍රශ්න තියෙනවා අර වගකීම තියෙනවා මේකයි කියලා. නමුත් අපි මරණ මොහොතට එනකොට ඔය ප්‍රශ්නයි ඔය නෑදෑයි ඔය සේටම ටටා කියන්න වෙනවනේ. එතකොට ගිහිල්ලා බලනකොට තමන්ගේ මල්ලේ තිබුණ කෙලෙස් වල කිසිම අඩුවක් නෑ. ඒවා තව තවත් ගොජ දම දම තියෙනවනම් අපි කවුරු එකද ගනුදෙනු කරන්න සිද්ධ වෙන්නේ. නැත්නම් අපිට ගියගේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා දරුවෝ ඉන්නවා මාමා ඉන්නවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා මට ලෙඩ තියෙනවා අරකයි මේකයි කියලා. නමුත් මේ වැඩේ විසඳලා දෙන්න සරුවත්යන් වහන්සේටත් බැරි නම් ඔය අපි ඇලි ගලි වාසය කරන මාමයි නැන් තමයි අපේ ඔය හිත සුද්ධ කරලා දෙයිද නැත්නම් දරුවෝ සුද්ධ කරලා දෙයිද කිසිම කෙනෙකුට වග කියන්න බැරි තැනක් මෙතන තියෙන්නේ ඒක නිසා අපි විපස්සනා සම්මාදිට්ඨියට විවෘත වෙලා වැඩ කරනකොට මම කියන්නේ හොඳ දේ දකි හරියනවාමයි මේ මංගලමයි කියලා බොහෝ විට ඒකෙදී දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් ඒක වෙන කෙනෙක් ලක් කරගන්න බැරි නිසා අන්නේ විපස්සනා සම්මාදිට්ඨියේදී සරුවචනanse දේශනා කර තියෙන කරුණ පුළුවන් තරම් එකතුව භාවනා කරලා ධර්ම සාකච්ඡා කරලා දැනගෙන කටයුතු කරොත් ඒ ඇති වෙන දැනීමක් එනවා අවබෝධයක් ඒ අවබෝධය උගෝදෙනෙක් හිතනවා මේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආදී ලෝකෝත්තර මාර්ගයට යනවායි කියලා නමුත් එකක් කිය හැකි ඒ විපස්සනා සම්මාදිට්ඨිය ලෞකික දැනුමට ලෞකික දියුණුවට ලෞකික අභිවෘද්ධියට පුදුමාකාර සේවයක් කරනවා. ඒක නිසා සරුවත් යනසේ දේශනා කරලා තියෙනවා ද්වේමේ භික්ඛවේ සම්මා සම්මාදිට්ඨිය. මානේ මේ සම්මාදිට්ඨියම දෙආකාරයි අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා උපදිවේපක්කා පුඤ්ඤ භාග්‍යය. සම් එක සම්මාදිට්ඨියක් තියෙනවා ඒක ආශ්‍රව සහිතයි. ආශ්‍රව සහිතයි කියලක තාම අනුසය කෙලස් කපලා නැහැ. තාම මේ ලෝකෙමයි තියෙන්නේ. උපදි වේපක්කා භවයට අවශ්‍ය කරන සැප සම්පත් ලබා දෙන පැත්තක් තියෙනවා ඒකේ. පුඤ්ඤ භාග්‍ය පින් පැත්තට වැටෙනවා. මේකේ කෙල පැමිණුණාට පස්සේ තියෙන වෙනම සම්මාදිට්ඨියක් අනාසවා ලෝකුත්තර මග්ගංගා. ඒක ආශ්‍රව ධර්ම වලට ඉඳ තියන්නේ ඒක ලෞකික නෙවෙයි ඒක ලෝකෝත්තරයි ඒක මාර්ගාංගයක් වෙලා නිවනට تعلق කරනවා. ඒ නිසා මේ නිවනට දක්වන අවසාන චිත්තක්ෂණය දක්වා මේ විපස්සනා සම්මාදිට්ඨියේදී හම්බෙන දැනුම හොඳට දෙමව්පිය මතක තියාගෙන තියෙන දරුවෙකුට දෙන්න තියෙන ලොකුම දෑවැද්ද තමයි. යම් කිසි දරුවෙකුට මේක අපිට තොල ගාලා දෙන්න පුළුවන් නම් රංකිරි කට ගන්නවා වගේ මේ විපස්සනා සම්මා දිට්ඨිය ඒ දරුවට පරිපාලන ශාස්ත්‍රයේ ඕන ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. ගණන් ආදී දක්ෂ විශේෂයි ඕන ජයග්‍රහණයකට සැක නැතුව යන්න පුළුවන්. సౌందర్యාත්මක චිත්‍ර විශේෂයි ඕන సౌందర్యත්වයකට යන්න පුළුවන්. නිර්මාණ ශිල්පයේ ප්‍රගතිශීලීත්වයේ විනිශ්චය කිරීමේ පෙරදැක්මෙහි ඕන දෙයකට යන්න පුළුවන්. ඒක නිසා උත්සාහ කරනවා නම් අපි දෑවැද්දක් වශයෙන් දෙන්න කාට හරි දිය යුත්තේ මෙන්න මේ සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨියයි. ඒකට හුඟක්ම වැඩේ අනුන්ට දෙනවට වැඩිය Taman දියුණු කරගන්න එක. ඉතින් ඒක ලේසි නෑ. නමුත් අර සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ගිය කරනට පහසුවක් තියෙනවා. අන්නේ සමත සම්මාදිට්ඨියෙන් ගියාට පස්සේ ඇති වෙන මේ ලෞකික මේ සම්මාදිට්ඨියෙන් නැත්නම් ලෞකික මාර්ගාංග වලින් ලෝකෝත්තර මාර්ගාංග වලට හැරෙන තෙක් ඒ පුද්ගලයාට මේ සංසාර ගමනේ කෙටි මාවත කෙටි පෙත බාධක නැති පෙත නැත්තම් මැදමාවත තේරෙන්න පටන් ගන්නවා. එත් ඒක හම්බ වෙනකන් අපි අර යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ. මෙච්චර ලස්සන පාරදීදී අපි වැඩිම ලඳු ගානේ කටුකොහල් ගානේ අතුරු මාර්ග දිගේ නන්නත්තර වෙනවා වල්මත් වෙනවා. ඉතින් එහෙම කරලා කරලා හරි කමක් නැහැ අපි කවදා හරි මේ මැදමාවත එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය එහෙම නැත්නම් නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියන මේ සම්මාදීටට වට ගත්තනම් අපිට තේරෙන්න පටන් අරගනි මෙතෙක් කල් අපි මේ සංසාර ගමනේ යද්දී මේ සම්මාදිට්ඨිය සුද්ධ වෙලා නැහැ අපි. ඍජු මාවත සිද්ධ වෙලා නැහැ. ඒක නිසා අපි ඇස් නැති අලියෙක් කැලේ ඇවිදිනකොට අර ගහෙත් තැප්පෙනවා මේ ගහෙත් තැප්පෙනවා වගේ අන්දාලියෙක් කැලේ ඇවිදින්න වාගේ තමයි. ඉතින් අපි දැන් කියන්නේ මොකද්ද? ඔය අසුද්ධ කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ඔය මොන අඳ වුණත් කමන්නේ විජහට විජහට ඇවිදින්න ඕනේ කියලා අපි ඇවිදිනවා. ඇවිදින්න යන්න යන්න වෙන්නේ මොකද්ද? අතනත් හැප්පෙනවා මෙතනත් හැප්පෙනවා. සරුවචාන්සේගෙන කොහෙ ගියත් යන්න තියෙන හැප්පෙන තැනක නිසා ඔය ඇස් දෙක පාදා ගනිලා. එතකොට Tamanට මේ හෙළ මේ වල මේ වතුර කඩ මේ ගල කියලා තේරෙනවා. එතකොට යන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ ඉව්ව කර කර ඉන්න වෙලාවක් නැහැ. දඟලන්න දඟලන. මේ ඉක්මනට දුවන්න හදනවා. ඒ නිසා මේ විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ පුදුමාකාර ඇස්සසීමක් සිදු වෙනවා. ඊට පස්සේ තමයි ඔය මග්ග සම්මාදිට්ඨි, ඵල සම්මාදිට්ඨියට යන්න පුළුවන්. ඉතින් ඒකෙදිත් ඒ සම්මාදිට්ඨිය පිළිබඳව විස්තර කරනකොට සාමාන්‍ය විදිහට සරුවචනාංශේ පොතේ දැනුමෙන් පෙන්වන්නේ මේ දුක්ඛ දුක දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය කියන මේ හතර චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයයි. ඉතින් අපේ දැන් සාමාන්‍ය අටේ පන්ති ඉන්න ළමයෙක්ගෙන් ඇහුවත් ඒක දන්නවා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. නමුත් ඒ සඳහා ප්‍රායෝගිකව පෙළඹෙනවයි කියන එක මේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යයක් වශයෙන් සත්‍ය ඥානෙ කෘත්‍ය ඥානෙ කෘත ඥානෙ කියලා ත්‍රිපරිවට්ටාකාරයෙන් සත්‍ය ඥානෙ තේරුම් ගන්න නම් ඔය පොතේ තියෙන ඉලක්කම් අකුරු ටිකෙන් හරියන්නේ නැහැ. බහින්න වෙනවා වැඩේට. දුක්ඛ සත්‍යය පරිඤ්ඤය හාත්පසින් වටහා ගත යුතුය. ඒ වටහා ගැනීමේදී මේ අපි එදිනදා ජීවිතයේදී මේ දුක්ඛ මග අරවල සැප විතරක් හොයන ගමන තන්නේ කර අංශභාගයි. තන්නේ කර කොර මානසිකත්වයක් ඇති කරනවා. තන්නේ කර එක හැක් පොට්ට වෙච්ච හරකෙක් කකා කකා යනකොට උවර පේන පැත්ත විතරයි කන්නේ. අනිත් පැත්ත උඩ පේන්නේ නැහැ. ඒක නිසා අපිට මේ අපි දරුවන්ටත් උගන්වන්නේ කවුරුත් උත්සාහ කරන්නේ සැප ලබන්න. නමුත් සරුවත් channel එකේ කියනවා මේ දුක ලෝකේ තියෙන දුකක්. ඉතින් අපි සැප සොයාගෙන යන ගමන කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කැහක් වහගෙන යන ගමන. ඉතින් ඒ නිසා මේ දුක්ඛ සත්‍ය වශයෙන් දකින්නවා කියන එක වචනේ විතරක් නෙවෙයි. ඊට පස්සේ ඒකට හේතුව තෘෂ්ණාවයි කියපුවම ඊටත් වඩා භයානක බරපතල දෙයක් අපිට ඉස්සර වෙන්නේ. එහෙමනම් අපි මේ විදිහේ තෘෂ්ණාවක් නැතුව කොහොමද ප්‍රගතිශීලී වෙන්නේ කොහොමද අපි પરමාර්ථය පිහිටවගන්නේ කොහොමද අපි අභිවෘද්ධියක් ඇති කරගන්නේ කොහොමද අපි නිර්මාණශීලී වෙන්නේ කියලා අද ලෝකයේ මේ තෘෂ්ණාව බුද්ධම ලස්සන වචන වලින් අර්ථකථනයක් දෙනවා මේ ප්‍රගතිශීලීත්වය, නිර්මාණශීලීත්වය, సౌందර්යය එහෙම නැත්නම් මේ අභිවෘද්ධිය කියන එක පටලවලා තියෙන්නේ මේ තෘෂ්ණාවට දීලා තියෙන ලස්සන නම් ටිකක් වගේ. ඒ රංකඳ නාට්‍ය එක තැනක කියනවා ඒ දොරටුපාලයා ඒ කිරිවිකුණ අම්මන්ඩිගෙන් කියනවා මෙතනින් එහාට මට බිස්නස් කරන්න යන්න ඕන නම් මට ගාණක් දීපන් කියලා. ඒ මනුස්සයා කියනවා මම මේ අන්තම් කිරුවෙන් හම්බ කරගත්ත දේ තියෙනවා. ඒක උඹට දෙන්න බෑ. ඕකට කියන්නේ අල්ලස කියලා. අර මනුස්සයා කියනකොට අල්ලස කියන්න එපා. ඕකට අයිස්ක්‍රීම් කියපන් කියලා. කැත වචනයක් නල්ලස කියන්නේ වෙන නමකින් දීපන් කියලා. ඒ නිසා අපිට උගන්වනවා මේ තෘෂ්ණාව ඒකෙන් කියන්න බෑ. ඒතකොට සෞත්වයේ බුදුහාමරෝ කියන තෘෂ්ණාව දුකට හේතු වෙනවා කියලා ඒක කියනවා නිර්මාණශීලීත්වය, ප්‍රගතිය, අභිවෘතිය, సౌందර්යය රසාස්වාදය ආදි වශයෙන් වචන ටිකක් දාගෙන මරණකම්ම 60 70 වෙනකන් ඕක ඉඳලා ඊට පස්සේ හරි ශෞත් විපුණු පංචස්කන්ධ කියන්න පටන් ගන්නවා. එතකොට දුක්ඛ සත්‍ය টොප් එකට තේරෙනවා මොකද නවදොරෙන් කාරවල වැగిරෙනවා පෙන්කෙලිය හමාරයි එතකොට ඉතින් පන්සල් යනවා අයියෝ කොන්දේ අමාරු අයියෝ එක තැනක ඉඳගෙන ඉන්න බෑ ඉතින් নানা ආකාර ප්‍රකාර තේවා ඉතින් ඒ බුදුරජාන් වහන්සේගේ ඉගැන්වීමේ හැටියට භද්‍ර යවන යුගයේදී කලු කෙස් තිබියදී ජීවිතේ ප්‍රථම යාමේදී යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මම සංසාරේ මෙච්චර කාලයක් මේ කාමයට පහින්දා ලදලද ආත්මේ හැම පුළුවන් තාක් මේකමයි කෙරුවේ අවසාන කාලය මේ කාමයට යට වෙලා මැරලා යනවා ඒ නිසා දැම්මම මම මේක පිළිබඳව කාමයාගේ යන්ත්‍රය දැනගන්න කටයුතු කරන්න ඕන කියලා කියනවනම් ඉතින් ආශ්චර්යවත් දෙයක්. ඒක නිසා දුකට හේතු වෙන තෘෂ්ණාවයි කියලා කියන එක අපි පිළිගත්තට අපි මේ ගත කරන එලිමහන් ජීවිතයේ තියෙන සමාජශීලී ජීවිතේ එහෙම නැත්නම් මේ විවෘත ජීවිතේ තන්නේ කර කන පිට හැරවිලා තියෙන්නේ. අපි උන්දේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ කාමයේ වඩන එකමයි තෘෂ්ණාව වඩන එකමයි. අපි තෘෂ්ණාව වඩපේ කරනට බදක්කම් දෙනවා. සුසුනා බදා වැඩන එක්කනට අපි නම්බු නාම දෙනවා. උපාදි දෙනවා. දීලා පුළුවන් තරම් අහස් කුරක ගැට ගහලා උඩ අරිනා වගේ උඩ ගිල ඩෝං ගාවට පස්සේ ඉවරයි ඔක්කොම ඉවරයි. ඉතින් හරි හැටියට ඒක තේරුම් ගන්න ඔය විපස්සනා සම්මාදිට්ඨිය මෙහා හරිම අමාරුයි කරගන්න. ඉතින් ඒක නැති තැනක් තෘෂ්ණාව නැති තැන ඔන්න නිරෝධ සත්‍යය එහෙම නැත්නම් නිවන කියලා කියනවා. නමුත් ඒක අපිට උගන්වන තාලෙට අද පෙන්නන තාලට ඒක මෛත්‍රී බුද්ධ සාසනය වෙනකන් ඉන්න ඕනේ මේ නිරෝධය ලබන්න. එහෙම නැත්නම් මේ ජීවිතේ බෑ පස්සේ දවසක කරන්න පුළුවන් කියලා අපි ප්‍රමාදයේ පැත්තටයි බර කරලා තියෙන නමුත් සරුවචනන්සේ දේශනා කරන දුක මේ තරම් ගොජ දානවා දුක මේ තරම් වද දෙනවා නම් ඊහා සමානව දුකේ නැතිකමේ ආනිසංශ තියෙනවා. නිරෝධයේ ආනිසංශ තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ආනාපාන සති භාවනා කරන කෙනෙකුට ආස්වාසේ හට ගැනීම හුස්මක් පටන් ගන්න තැන දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා අපි සාමාන්‍ය දගන්නේ හටගත්තු ගොරෝසු වෙච්ච හුස්මනේ නිසා සර්වඥාන්සේ කියනවා <clears throat> හටගත්තු <clears throat> ගොරෝසු වෙච්ච ඝන බහල වෙච්ච හුස්ම දැකලා දැකලා දැකලා ඒක නැවත නැවතත් ඉදිරිපත් වෙන තැනට ගිහිල්ලා පුළුවන් තරම් හුස්ම හට ගන්න තැන බලන්නේ කොහොමද මේ හුස්ම එන්න පටන් ගන්න කියලා මුලයි ගොරෝසු වෙච්ච හුස්මයි දෙක දැක්කනම් ඒ දෙක තමයි අන්ත දෙක කියනවා. ඒ පුද්ගලට අනිවාර්යෙන් හම්බෙන එහෙනම් මේ හුස්ම මෙහෙම ගොරෝසුලා ඊට පස්සේ ඒක ගෙවිලා යන පැත්තක් තියෙනවානේ. ඒ ගෙවිලා යන පැත්ත තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. නිරුද්ධ වෙනවා, ක්ෂය වෙනවා, වැය වෙනවා. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. නමුත් මධ්‍යම ප්‍රතිපදාවට කෙලින්ම යන්න බෑ. මොකද අපේ හිත ඝන බැඳිලා තියෙනවා ව්‍යවෘත වෙලා තියෙන ඝන බහල වෙච්ච හුස්මට. ඒක ගෙවෙන්න ඉසලා ඊගා හුස්ම මත වෙනවා. මේ වගේ අපේ ජීවිතේ එක එක ප්‍රශ්න එක එක ප්‍රශ්න ගොරෝසු තැනින් ගොරෝසු තැනට යනවා. ਸਰවඥාන්සේ කියනවා මේක නිසා නිරුද්ධ පැත්ත බලන්න අමාරුයි අපේ හිත පුරුදු වෙලා නැහැ. ඒ නිසා හට ගන්න පැත්තට හිත දාන්න යම් දවසක හුස්මක හට ගන්න පැත්ත දැක්කනම් ඒ පුද්ගලට අනිවාර්යයෙන් මේ ගොරෝසු තැන ගෙවාන හුස්ම ගෙවි යන පැත්ත දකින්න දකින්න ලැබෙනවා. ඒකේ තමයි මේ නිරෝධ සත්‍යය තියෙන්නේ. ඒ නිරෝධ සත්‍යයට තදංග නිරෝධය කියලා කියනවා. එතන එතන නීවරණ. ඕනෑම දෙයක් මේ ලෝකේ ඇති වෙච්ච යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා මතුවෙන ස්වභාව සහිතන ඒ සෑම දෙයකම නිරෝධයක් තියෙනවා ගෙවෙන තැන. නමුත් අපේ හිත හැදිලා නැහැ කවදාකවත් දේක නිමාව බලන්න. මුලමදාග වශයෙන් සිහියෙන් බලන්න අපි හැම වෙලාවෙම අලුතෙන් හට ගන්න පැත්තට උනන්දු වෙනවා. ඔකටයි නිර්මාණශීලීත්වය කියලා මේ පටලවල අපට තියෙන්නේ. අපි ප්‍රගතිශීලීත්වය කියලා හට ගන්න දේවල් වලට අපි පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවනම් දේශපාලනඥයෙක් දවසකට කොච්චරක් මුල්ගල් තියනවද? ඒව මුල් බැස්සත් ඒව ඉවර කරනවද? මුල්ගල්ල මුල් බැස්සත් ඉවර කරන්නේ නැහැ. ඒ වුණාට අපි හැම මුල්ගල් මුල්ගල් තැබීම උත්සවයට ගිහිල්ලෙවල අපි අප්පුඩි ගන්නවා. කීයක් ඉවර කරලා තියනවද කියලා බැලුවොත් හට ගන්නවා අපි දකින ඉවරයක් දකින්නේ. අන්න වගේ හුස්මක හෝ Nirodhe දැක ගන්න පුළුවන් නම් ඒ වගේම දුක් වේදනාවක් ආවා ඒක දිහා බලාන ඉඳලා දුක් වේදනාවේ ගෙවම් කරන හැටි සැප වේදනාවක් ආවා ඒක ගෙවම් කරන හැටි ඒ වෙනත්නම් අපිට කේන්තියක් ගියා ආශාවක් ආවා ඒ සෑම දෙයකම Nirodha Satya රැඳිලා තියෙන එක ගෙවෙනකොට බලාන ඉඳිල්ලේ නමුත් ਸਰවඥාන්සේක කියනකොටම කියනවා මේක බලන්න අපේ හිත පුරුදු නෑ ඒ නිසා ඒ රාගය ద్వේෂය ආශාව සැප වේදනාව දුක් වේදනාව ආස්වාසය ප්‍රස්වාසය කියන සෑම දෙයකම හට ගන්නා තන බැලීමට හිත යොදනවනම් නිරෝධ සත්‍යයට ඉබේම සුදුසුකම් ලබනවා. නිසා හැම දෙයකම හට ගන්නත් ඉස්සරලා ඒක දිහා බලාගෙන එළඹ සිටිලා හුස්ම පටන් ගන්න තැනම බලන්න පුළුවන් නම් මැද ගොරෝසු තැන ගෙවම් කරන නිරෝධ පැත්ත බලනකොට යෙබෙන යමක් ওই නිරෝධ සත්‍යය නෑ. ඒක මරණයෙන් එහාටවත් මේ බුද්ධ ශාසනයේ පුස්කාලවත් නැහැ. යමක හට ගන්න හැදි තියෙනවා නේද? නිරෝධ වෙනවමයි. නමුත් අපි බලන්නේ නැතුව බෑ. ඒ නිසා හට ගන්නා තැන බැලුවොත් නිරෝධ සත්‍ය ලැබෙනවා. අන්නේ සඳහාචි පෙත මාර්ගය තමයි උතන මේ වීතිය කියලා සඳහන් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා තියෙන නිසා හැම සිද්ධියකමදීම ඒ නිරෝධ කොටසක් තියෙනවා. අපි ඒක නොදැක්ක ගමන් කරන එක තමයි මෝහය කියලා කියන්නේ. දැක දැක දන දන ආශ්වාසය ප්‍රශ්වාසය දෙක අතර මැද තියෙන මේ හිස්තන ප්‍රශ්වාසයේ ගෙවි යෑම ආශ්වාසයේ ගෙවි යෑම හොඳට දවසින් දවස දවසින් දවස ශවිෂ්ත්‍රව බලන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම අපි ඒ නිරෝධානුපස්සනාව කියන නිරෝධය අනුව බලනවා කියන එකට යනවා. දුඟ දෙනෙක් හිතනවා මේක ඉතාමත්ම ගැඹුරු අපිට විශේෂ ගෝචර වෙන්නේ නැති මහා ලොකු දෙයක් කියලා හිතින්ම සංක මේ බය කරගෙන අයින් කරනවා. නමුත් මේ වීතිං ඥානාති කියලා කියන්නේ සම්මාදිට්ඨිය තියෙනවයි කියලා කියන්නේ මේක දුකක් හට ගන්න හැටි දකිනවනම් අනිවාර්යයෙන්ම ඒක ගෙවෙන්න එපායි. සැපක් හට ගන්නා ස්වභාව තියෙනවනම් ගෙවෙන්න එපා නිසා ඕනෙම සිද්ධියක මුල මැද අග වශයෙන් දැක්කනම් ඒක විපස්සනාවක් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම නිරෝධ සත්‍යයට ආධාරකයක් වෙනවා. ඒක නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේ බණ කියනකොට උදාහරණයක් වශයෙන් කියනවා අපි වතුර කඩකට වැස්ස වහිනවා ජල පෘෂ්ඨයක් මතට වැස්ස වහිනවා බලන්න කොච්චර සිද්ධි සිද්ධ වෙනවද එතන වතුර වැටෙන වැටෙන ගානේ මේ ජල පෘෂ්ඨයේ විශාල ක්‍රියාකාරීකමක් යනවා නැත්නම් හොඳට කරවෙච්චි කබලකට අබෑට ටිකක් දාව ගමන් චට චට චට ගාලර්ග පුපුරලා යන්නේ. එහෙම නැත්නම් අපි විලඳ පුපුරනකොට හරියට ගාන කබල රත් වුණාට පස්සේ හාල්ලට වලින් එක පාරට ටස් කාලා පුපුරන්න පටන් ගන්න. එහෙම නැත්නම් හොඳට පායන වෙලාවකේ රබරට පුපුරන්නේ. හැම තැනම පට පට පට පට ගාලා පුපුරන තියෙන. අනිත් වගේ සංසිද්ධියක් ගත්තාම මෑත යුගයේ තියෙන දර්ශනයක් වශයෙන් කියන්න පුළුවන්. ටෙලිවිෂන් එකක ප්‍රෝග්‍රෑම් එක යන්නේ නැති වෙලාවයි තිත්තට එන වෙලාව තියෙන්නේ. tire පුරාවට තිත්තට එන වෙලාව. ඒ වෙලාවට අපි ටෙලිවිෂන් එකක වහලා දානවා පිටපැත්ත බලනවනේ. ඒ මොකද දිගටම tire පේන්න තියෙනවා තිත් වැටෙනවා. ඒ නිසා ඒ වගේ වෙලාවක ඒ tire දිහා බලාගෙන අපිට මේ ඒකේ තියෙන වර්ග ප්‍රමාණෙන් එක පුංචි තිතකට හිත යොදා ගන්න පුළුවන් වුණා. නැත්නම් මේ ටෙලිවිෂන් තිරේ භාවනාවට අරමුණු කෙරුවොත් ඒ හැම පුංචි තිතකටම ඒකටම ආවේනික පටන් ගන්නමත් තියෙනවා ඒකම විපරිණාමයටපත් වෙලා හැම එකකටම අවසානයක් තියෙනවා ඒ පුංචි හැම හිතකටම ඒට ආවේනික උප්පත්තියක් තියෙනවා උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤාතික වැයවීමක් තියෙනවා ඒ ඉන්න ටිකේදී පෙරලියක් සිද්ධ වෙනවා. ත්‍රිති කාලේදී පෙරලියක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ හැම චිත්තක්ෂණයකම නිවන තියෙනවා. ඒ හැම බිඳුවකම, ඒ හැම අංශුවකම නිරෝධයක් තියෙනවා. අනිත් එක තමයි ඒ චිත්තේ තිද්දිහා බලාගෙන ඉන්න කවදාකවත් මේ තිද්ද එකක් ගැටෙනවද කියලා? කවදාකවත් නැහැ. කෙල කෝටි ගණන් තිත් පහල වෙනවර සීමිත ඉඩ තුල කවදාකවත් ගැටෙන්නේ ওই මීමැසි පොදියක් ඇවිසිච්චාම බලන්න කවදාවත් මීමැසු දෙන්නේ කැප්පිලා වැටලා තියෙනවද කියලා? කවදාකවත් නැහැ. ඒ වගේම ආනාපානය කරගෙන යන වෙලාවේදී හොඳට නාසයාග්‍රය හොඳට පුපුරු ගහන නල්ලියන ওই ටීවී තිරේ වගේ පේන වෙලාවක හොඳට ඒක දිහා බලන්න හිටියොත් හුඟක් වෙලාට කම්මැලි හිතෙනවා නීරස වෙනවා මේක ඒකාකාරයි කියලා හිතනවා බය හිතෙනවා වෙනවා. නමුත් ඒ හොඳට ඒ සිද්ධිය වෙන්න තරමට හොඳට භාවනා පදම් කරගෙන ඒ එන පුංචි තිතක් දිහා ඒව බෙලන්න බේරලා වෙන් කරන්න බලන්න පුළුවන් දේවල් නෙවෙයි මම දන්නවා නම හිතේ මෙන් කළ බැලුවොත් ඒ සෑම පුංචි සිතකම වෙනමම හටගන්මක් තියෙනවා වෙනම පැවැත්මක් තියෙනවා වෙනම නැවැත්මක් තියෙනවා අනේ නැවැත්ම පැත්ත බලانے හිටියොත් ඒ තිත සුදු පාට වුණත් කළු පාට වුණත් සැප වුණත් දුක වුණත් එකම රසයයි තියෙනවා. ඔකට කියන්නේ විමුක්ති රසය කියලා කියනවා. නිරෝධ රසය කියලා කියනවා. ඉතින් හට ගන්න පැත්ත බලනකොට ඕක එන්නේ නැහැ. නමුත් අපි මංගලයි කියලා කියන්නේ භද්‍රයි කියලා කියන්නේ සුභයි කියලා කියන්නේ හට ගන්න පැත්ත. වැය වෙන පැත්ත බලන එක අපි කියනවා ආවමංගලයි කියලා කියනවා. අභද්‍රයි කියලා කියනවා. එහෙම නැත්නම් දුමංගල. ඒ නිසා අපිට කවදාකවත් සිද්ධියක Nirodha පැත්ත සිද්ධියක ගෙවම් කරන පැත්ත දකින්න බෑ නොදකිනා තාක්කල් අපි අනිවාර්යයෙන්ම හට ගන්න පැත්තට යන්න යන්න සංසාරෙම තමයි. එනිසා මේ පුංචි සංසිද්ධියක පවා ඒ Nirodhe තියෙනවා ඒක වෙන් කරලා දැක ගන්නම් ඉතාමත්ම තුනී අංශු මාත්‍ර වෙනකන් කාලය පෙති පෙති පෙති පෙති පෙති පෙති ගහගෙන ගහගෙන ගහගෙන යන්න ඕන. නැත්තම් අන්තිම සතියක් පිටවන්න අන්තිම අප්‍රමාදයක් පිටනකොට ඒ අංශුවක් මතුවෙනවා තා සමගම හිත එතනම පෙනී හිටින්න ඕනේ ඉස්සර පස්සර නොවි. අන්න ඒතකොට දැනනවා මේ පුංචි අංශුවකට පවා නිරෝධයක් තියෙනවා. ඒ නිරෝධය දක්නාසලුව, නිරෝධය අනුව බලනසලුව, නිරෝධානුපස්සනානුකූලව යනකොට යම් දෘෂ්ටියක් අපි ළඟ තියෙනවනම් ඒකට සම්මාදිට්ඨිය කියලා කියනවා. යම් ආකාරයක හිත මෙහෙවීමක් කරන්න ඕන නම් විතක්ක ਵਿਚාර දෙක නැත්නම් මානසිකාරය එහෙම නැත්නම් චේතනාව. ඒකට සම්මා සංකප්පය කියලා කියනවා. මේක දැක ගන්න අසුලෝ යමක සිද්ධියක හමාරේ දැක ගන්න අසුලුවට බලන බැල්මට යෙදෙන සංකල්පනාව යෙදෙන චිත්ත ස්වභාවය චිත්ත தත්වෙට කියන සම්මා සංකප්පකය. ඉතින් එහෙම ඒ ඒ විචල්්‍ය සාධකයන් සහවරු කරගෙන මේකම බල බල ඉන්න සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කල්ැතුවම සූදානම් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔපරේෂන් එක යන වෙලාවේදී ඔපරේෂන් තියටර් එක ඇතුළට විස බීජ එන්න බෑ. ඒක වෙනම ආරසා වෙලා තියෙනවා. ඇතුලේ තමයි දැන් ඔපරේෂන් එක යන්නේ. ආන්නේ ඒ වෙලාවේදී යම් කිසි වෙලාවක යෝගාවචරයට මේ කම්මැලිකම කඩාගෙන නිදිමතකම කඩාගෙන ඒකාකාරීකම කඩාගෙන බය සංකාතත්ව කඩාගෙන මම මේක බලන්න ඕනේ මේක බැලුවේ නැති නිසා තමයි මම මේ සංසාරේ වැටුනේ මං අද කොහොමද බලනවා කියලා ඒක ඒ වීරියේ උත්කෘෂ්ඨම වීරිය තමයි ඒක මේ කම්මැලිකම තියෙද්දි එපාකම තියෙද්දි ඒකාකාරීකම තියෙද්දි නීරසකම තියෙද්දි ඒක බලන එක ඒකට කියනවා සම්මා වායාමය කියලා යහපත් වෑයම එහෙම නැත්නම් කියන එකට පුලුල් වෑයම කියලා. එහෙම වෙනකොට ওই සාමාන්‍ය ශබ්ද වේදනා හිතුවිලි මැද පවත්තන සතියට වැඩිය තාමත් උත්කෘෂ්ඨ සතියක් අවශ්‍යයි. ඒකට කියන්නේ කාලේ තාමත්ම තුනීවටම කඩලා අංශුව අන්තිම බිඳුවට කඩලා ඒත්මදි හරියට දැලිපිය ගාලා අන්තිම තියුණු කරලා අන්තිමට මේ පීයේ දැල්ල තුවාල වෙන්නේ නැති විදිහට මදින්නේ මේ කරගලේ නෙමෙයි වෙලාවේ මදින්නේ දැන් මේ හම්පටියේ. ආනි වගේ තාම සියුම් කරන එකට කියනවා සම්මා සතිය කියලා. එතකොට පහළ වෙන සත්‍ය සමාධියට කියනවා සම්මා සමාධිය කියලා. ඉතින් ඒක අපි දන්නවා ඔය පටන් ගන්නකොට භාවනා වෙන එකක් නෙවෙයි. හොඳට එක දිගට ගෙනියලා විශේෂයෙන්ම කය තැම්පත් කරගෙන ආනාපාන තැම්පත් කරන හිත තැම්පත් කරගෙන මතුවෙන මෝඩම සංසිද්ධික වේදනාවක් වෙන්න පුළුවන් සංඥාවක් වෙන්න පුළුවන් සංස්කාරයක් වෙන්න පුළුවන් නැත්නම් විඳීමක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අතීත අනාගත වශයෙන් සලකුණු තබා ගැනීම හඳුනා ගැනීම භවනාදි වෙනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් සකස් කිරීම ආරැඳී මේ ගෙතීම් ගෙත්තම් වැඩ මේක කරන්න ඕනේ අර කරන්න ඕනේ කියන කල්පනා වෙනවනේ මේ හැම දෙයකම මේ ගෙවා යමන පැත්තක් තියෙනවා. සිද්ධිය මතු වෙනකොට බොහොම සිල්ලිලාරයි. නමුත් ගෙවා දාන පැත්ත බලන එකයි අපේ භාවනාවදි කරන අන්න ඒ බැලීම සඳහා ගත කරන මේ දිට්ඨිය, ඒ සංකල්පය, ඒ වීරිය, ඒ සතිය, ඒ සමාධිය අපිට නුහුරු දෙයක්. මොකද අපි දැකලා පුරුදු කරලා තියෙන පටන් ගන්න පැත්ත විතරයි. අපි ඒ නිසා සාමාන්‍යයෙන් දරුවෙක් උපදිනකොට ඒක මංගල කාරණාවක් විදිහට සලකනවා. අපි සබන් කැලලක් අරගෙන ඔය පෙයාස් බේබි සබන් ඕඩිකොලන් යන බබා බලන්න යනවා. මැරුණාට පස්සේ අයියෝ ඒක දුර්මංගලයක්. ඒක ආමංගලයව කතා කරන්න යන්නෙත් නෑ. මොකද ඒක හරි නෑ. බබා ඉපදිලා මැරෙන්නේ නැතුව ඉන්න ඕන. අපිට හරි ගිලා තියෙන ධර්ම හැටි. මම උපත්ති හැම එකම මැරනවාමයි කියන එක හොඳටම දන්නවා. ඒ නිසා උප්පත්තියක් කියන්නේ මරණේ උප්පත්තියම තමයි. උපදින එක මැරෙනවා. යායක දෙකක් නැහැ. ඔය මම අර නිතරම කියන කතාව තමයි ඒ හොඳටම දත්ස දෛවඥයේ දරුවෙක් අකාලේ බොහොමත්ම තරුණ වයසේදී මැති වුණා. එදී එතකොට ඒ දරුවාගේ අම්මා දෛවඥයාගේ අඹුව ඉතින් සෝහනටත් යන්නනවා අඬනවා, බත් කන්නේත් නැහැ, ඇඬු කඳුලෙන්ම ගත කරා. ඉතින් එක දවසක් ඒ දෛවඥයන් කතා කරලා ඇහුවලු ඔයා ඔච්චර දෛවඥකම් ලෝකෙට කරනවා දැනගෙන හිටියේ නැද්ද මේ දරුවා මේ අකාලේ මැරෙනවායි කියලා මේ තමන්ගේ ස්වාමියාගෙන් කතා කරලා තියෙනවා. අහම්බෙන් වගේ ඔය ටෙලිෆෝන් කතාවට ඉස්සෙල්ලා ඒ ස්වාමියා මෙහි ඇවිල්ලා ගියා පොයේ දවසක වැඩපිළිවෙල සටහන් දෙකකට. ඉතින් මේ මනසත් ඇත්තටම තමන්ගේ දරුවා මැරිලා බොහොම කනගාටුවෙන් ඉන්නේ අඹුව කතා කරලා අහන ඔච්චර ලෝක ප්‍රසිද්ධ දෛවඥයා. ඔබ දැනගෙන හිටියත් නැත්නම් ඔබේ දරුවා මැරණයි කිය මැරණයි කියලා මේ දයා කිව්වලු මං අනිවාර්යෙන් මැරණ බව දැනගත්තා දිනේ විතරයි දැනගෙන හිටියේ නැත්තේ කියලා. යා කියනවා කොයි කේන්දරෙත් තියෙනකම් මැරනවා මැරනවා මැරනවාමයි. ඕකට දෛවඥෙක් වෙන්න ඕනේ. ඕනම කේන්දරයක් මට ගෙනත් දෙන්න මං කියන්නම් මැරනවා ෂුවර්. දැන් මයි ළඟට ඇවිල්ලා ඕන කෙනෙක් ලෙඩයි කිව්වොත් ලෙඩක් කිව්වොත් මං කියනවා අනිවාර්යයෙන්ම මැරෙනවා කියලා. මේ ලෙඩෙන් හරි පස්සේ ලෙඩෙන් හරි මැරෙන. ඉතින් මට හරියට බයිනවා. ඔහොම අභෞග්‍ය සම්පන්න දේවල් කියන්න එපා මිනිස්සුන්ට ඔබ වහන්සේ ළඟට එන්නේ ආශිර්වාද ගන්න කියලා. මං කව ආශිර්වාදය තමයි ඉපදිච්ච හැම එකම මැරෙනවා. කන්දක් උඩ හිටියලු සෙන් චීනේ චීනේ මේක ජපාන චීතුවලිය. කන්දක් උඩ ඉතාමත්ම දක්ෂ සෙන් මාස්ටර් කෙනෙක්. ඒ කියන්නේ භාවනා ගුරුවේ කිසිම දෙයක් එක්ක සම්බන්ධයක් නැතිලු. එයා භාවනා කරගෙන ඉන්නවලු ඔක්කොමලා දන්නවලු. මේ පුද්ගලයා බොහෝමත්ම දියුණු කෙනෙක් කියලා. ඉතින් වරින් වර මිනිස්සු යනවලු ආශිර්වාද ගන්න. මෙයාගේ එම කිසිම පිරිත් නූල් ගැට ගැහිල්ලක් ආශිර්වාද කියලා මොනවත් නැහැ. මෙයාගේ වැඩේ භාවනා කරනවා. ඉතින් එක දවසක් ඒ මැද වයසේ පියෙක් Tamange පුතා අඬ ගහගෙන එයාගේ තාත්තත් නැති වෙලා පුතාණ්ඩ ගන්න ගියාලු මෙයා ළඟට ආශිර්වාද ගන්න. චර්මංශ ඇවිල්ලා මොකද ආවේ කියලා ඊට පස්සේ කළා අනේ ස්වාමින් වහන්සේ මගේ මේ දරුවාට ආශිර්වාද කරන්නයි කිව්වා. ඊට පස්සේ ඉන් ස්වාමීන් වහන්සේ ආතාත කොයි කියලා මලයි කිව්වා. සීය කොයි කියලා මලයි කිව්වලු. හා හරි. තාත්තා මලා උඹ මැරෙනවා ඊගාට දදුවා මැරෙනවා කිව්වා. අර මංසට හරියට කේන්ති ගියාලු. ගිහිල්ලා කිව්වලු මං ආවේ ස්වාමී මේ ආශිර්වාදයක් කරන්න යන්න මේ මොකද කියන්නේ කියලා. ඒතකොට කිව්වලු මිනිස්සු උඹට ඉස්සලා දරුවා මැරුණොත් මොන කාලකන්නිකමද? උඹ මැරෙනවා ඊට පස්සේ තාත්තා මැරෙනවා. ඕක තමයි ලෝකේ තියෙන ලොකුම අභිවෘද්ධිය. ස්වභාවය. මම ඒකට ආශිර්වාද කරනවා කිව්වා. එච්චරයි වෙන්න තියෙන්නේ. අපිට කාටද කියන්න බලන්න මැරෙන්නේ නැහැ කියලා. නමුත් මේ මරණය තුල, මේ Nirodhe තුල, මේ ගෙවා දැමීම තුල, මේ ක්ෂය තුල, මේ වැය තුල නිවන තියෙනවා කියලා නිවන් මාර්ගයේ වැටලා තියෙනවා කියලා කවදාද අපි පිළිගන්නේ? ඒ තහක්කල් අපි අර පටන් ගන්න දේවල් ගැන ආරම්භක දේවල් ගැන මංගල දේවල් ගැන හට ගැනීම ගැන ව්‍යවෘත වෙන්න වෙන්න වෙන්න අපි Nirodheට පයින් ගන්නවා. නිසා සම්මාදිට්ඨිය වෙනවා නම් වෙන විදිහට කියනවා නම් මේ ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියක් බවට පත් වෙනවායි කියලා කියන්නේ අපි දේවල් වලට වෙන්න ඇරලා ආස්වාද ප්‍රසවාසයේ සක්මන එදින්දා කටයුතු වල බලනවා මේ මතුවෙන සෑම දෙයකම හටගන්මේදී අපිට සිලිලාරයක් කෝඩ ගතියක් කෝල ගතියක් මතුවෙනවා කමන්නේ මේ හටන් අරගෙන නටල ඉවරලා මේක නටුමේ හැමාරදී ආ පොඩ්ඩක් බලන්න හිටියොත් අන්නේ දාට නාඩගම් පේන නැත්නම් අපි මේක සාමාන්‍ය වචනෙන් කියන්නේ මුලැමැදාග බලනවා කියන්නේ මුලඟ මුලමැද කරබනවා කිව්වම එච්චර ලොකු කැපී පෙනෙන හිත් වදින ගතියක් නැහැ. සරුවචනසේ මජ්ජේ සූත්‍රයේදී විශේෂයෙන්ම සඳහන් කරනවා මේ මුලැමැදාග පිළිබඳව ඊටමත් විසිතුරු කතාවක්. ඇත්තට ඒ විසිතුරු කතාව සිද්ධ වෙන්නේ සරුවචන වහන්සේගෙන් නෙවෙයි. සරුවචන වහන්සේ කරපු ඒ සූත්‍ර ගාතාවට එක එක රහතන් වහන්සේලා අර්ථකථන දෙනවා. ඒ අර්ථකථන දෙනකොට ඒක මේ ස්වාමීන් වහන්සේ නමක් කියනවා ආස්වාසේ මැද දකින්න එක ගොරෝසු ගාන කන බහල වෙච්ච ආස්වාසේ මැද දකින්න එක ඕන කෙනෙක් සාමාන්‍යයෙන් ආනපනේ හරි ගියයි කියලා ඔක තමයි කියන්නේ. මේකට අපි සාමාන්‍යයෙන් පසු කාලී නැති වෙච්ච ඔය ඥාන විභාගයේදී කියන ඔකට නාම රූප පරිච්ඡේද ඥානය කියලා. දකින්න දකින්නයි මේ ආස්වාසේ ආස්වාසේ බව දන්නාකම නාමයි. ප්‍රසවාස කියන්නේ රූපේ රූපේ ප්‍රසවාසය බව දන්නකම ඥානයි. ඕක හොඳට කරගෙන කරගෙන යනකොට මේ පුද්ගලයා මේ භාවනා කරන යෝගාවචරය වීතිය දන්නවයි කියලා කියන්නේ මේ ආස්වාස් ප්‍රසවාස දෙක නිතරම සමාකාරව නිතරම පෙරදක්මක් සහිතව දිගට දිගට එන්න හදනකොට මේ ආස්වාසය හට ගන්නා තැනට හිත මෙහෙවන එක තමයි යෝගාවචර විසින් කළ යුත්තේ. මේකට තමයි අප්‍රමාද වෙන්නේ. يعني මේක තමයි සතිය පිහිටවන්නේ. එතකොට දවසක් එනවා ලාවට පටන් ගත්ත හුස්ම අර කියන මට්ටමට ගොරෝසු වෙනවා. ආයෙ ලාවට පටන් ගන්න ප්‍රශ්වාසයේ ආයෙත් අර මට්ටමට ගොරෝසු වෙනවා. ආශ්වාසයත් ලාවට පටන් ගන්නවා ගොරෝසු වෙනවා. මෙන්න මෙහෙම බලබලා ඉන්නකොට ගොරෝසු ආශ්වාසයේ ඒකාන්තයකුත් ලාවට පටන් ගන්න එක ඒකාන්තයකුත් දෙක පේන්න පටන් ගන්නකොට කියන එකට පච්චේ පරිග්‍රහ ඥානය කියලා හටගන්මත් සහිතව ආනාපානෙ දකින්නයි. සප්පච්චය පටිඝා ඥාන කියලා කියනවා. මෙන්න මේක දැකලා මේක හොඳට පුහුණු කරනකොට කියන්නේ ආනාපානෙ එන්නත් ඉස්සෙල්ලා පෙර ගමන් ගිහිල්ලා බලාගෙන ඉන්නවා කොහොමද මෙයා පටන් අරගන්නේ. ඉර නගින්නත් ඉස්සෙල්ලා මූදු වෙරළට ගිහිල්ලා ඉර නගින හැටි බලනවා වගේ. ඊට පස්සේ ඒක මුදුන්පත් වෙලා ආය ප්‍රස්වාසයෙන් කොටත් පටන් ගන්නත් ඉස්සෙල්ලා එලඹ සිටි සීයෙන් සතියෙන් බලාන හිටියොත් දවසක් එනවා භාවනා හොඳටම හටගැන්මත් එක්ක සිද්ධිය පේ. ඒකට කියනවා සප්පච්ච පරිග්ගා කියලා. මෙන්න මේක උනාට පස්සේ සරුවචනාංශ කියන මෙච්චර යෝගාවචරයෙන් කළ යුත්තේ. මේ වීතිය දන්න යෝගාවචරය. එතකොට යාට තියෙනවා මේ විදියට ලාවට පටන්ගෙන ගොරෝසු වෙච්ච හැම දෙයක්ම ගෙවීමකින් හමාර වෙනවා. ආනේ ගෙවීම පැත්තට හිත යන වෙලාව. ගෙවීම පැත්ත දක ගන්න වෙලාවදී ආ මුල මැද අග තුනම දකින්නකට සම්මස්සන ඥානය කියලා කියනවා. ඕන සිද්ධිය සම්මර්ෂණය කරන්න පුළුවන්. ආන එතෙන්දි ඉස්සල්ලාම වතාවට යෝගාචර කලාප වශයෙන් රීත්තක් වශයෙන් සමූහයක් වශයෙන් මේ දේක මුලමදාග දකින්න පටන් ගන්නවා. ආන්න එතෙන්දි තේරෙනවා මේ මුල දැකීමට හිත සියුම් කිරීමේ මුල දැකීමට හිත ප්‍රණීත කිරීමේ මුල දැකීමට ඉන්ද්‍රියන් ප්‍රණීත කිරීමේ ආනිසංශයක් වශයෙන් අකමැත්තෙන් හිටියත් අග දකින්නවා. එතකොට හරි කම්මැලි, හරි නීරසයි, හරි පාළුයි, හරි එපා කරන සුළුයි, හරි දැන් පණුව දෙකට කැපුවා වගේ. මාළුව කොට දැම්මා වගේ මේ ඉන්න බැරි තත්වයකටපත් වෙනවා. ඉති යෝගාචරය මෙතෙන්දි හරියට වීතිය දැනගෙන මේ නීරසකම තුල තමයි Nirodhe පේන මේ නීරසකම තුල තමයි ක්ෂය වීම මේ නීරසකම තුල තමයි වැයවීම පේන තින්නේ මං කවදද මේකට සාදර වෙන්නේ මම කොහොමද මේක විද මේ නිබ්බිදා ඥානයක් බවට පත් කරන්නේ ද්වේෂ පදනමෙන් තොරව මේකට සාදරව බලන්නේ කවද්ද කියලා දැනගන්න නම් කොච්චර දුරට යෝගාවචරයා තමන්ගේ කය ගැනවත් ජීවිතය ගැනවත් අපේක්ෂාවෙන් තොරව නැත්නම් තමන්ගේ රුචි අරුචිකමුත් අතහැරලා මේ කය වය Nirodhe දකින්නේ khayānupassana, vayānupassana, nirodhānupassana කියලා මේකට කියනවා. දැකපු දවසේ තේරෙනවා <clears throat> අපි මෙතෙක්කල් සාර්ථක ජීවිත කෙරුවේ ඕක නොදකින්න ගත්ත උත්සාහයයි. යෝග ජීවිතයේදී වීතිය දැකගත්තයි කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය දැක්කයි කියලා කියන්නේ මෙන්න මේක දැකීමයි සම්මා දිට්ඨිය කියලා. එයාට තේරෙන්න පටන් ගන්නවා. තේරෙන්න පටන් ගන්නේ ලක්ෂ කෝටි වාරයක් වරද්දලා මග අරින්න හදලා හදලා හදලා හදලා බැරි තැන කවදා හෝ මේක තේරුම් ගත්ත දවසට ඒකට වීතිය දැනගත්තා කියනවා. අන්න ඒ සඳහා මම හෙටත් ඉඳ ගන්න ඕනේ. හෙටත් මම සක්මන් කළා හරියට මේක සාතරලා ඉඳ ගන්න ඕනේ. නීරසකම එන්නකොට මම මේක බාර ගන්න ලෑස්ති වෙන්න ඕනේ කියලා යන් සංකල්පයක්. චිත්ත tattයක් ඇති කර ගන්න ඕනේ කියලා කියනවා සම්මා සංකප්පණය. ඒ නීරසවකට කම්මැලිකම වේදනා මේ නිකන් ආ උක්දණ්ඩක් මිරිකුවා වගේ ඇඟේ තියෙන සාරය අයින් කරලා දාන ගතිය වගේ එනකො එද්දි සතතාභ්‍යාසයේ පවත්තන. නිත්‍යපතා වේලාවට වාඩි වෙනවා. නිත්‍යපලා සක්මන් කරනවා. අනිකුත් සියලු කටයුතු වලට මේක අගය කරන්න සෑහෙන වීර්ය ශක්තියක් ඕන. වීර්ය උප්පරීම අවස්ථාවේදී ඇති කරන වීර්ය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගන්නාති පදහති කියලා සරුවත් සංසය සඳහන් කරනවා මෙතනදී ඇති කරන්නේ චිත්තම් පග්ගන්නාති පදහති කියලා කියන්නේ නෝපන් කුසල් <clears throat> උපදවීම සඳහා ගන්න ප්‍රයත්න නැත්නම් නැති වෙච්ච නැති තාම මතුනේ නැති ඒ මාර්ගාංග ටික පහල කර ගැනීම සඳහා ඇති වීරිය ඒකට කියනවා ඒ සඳහා චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගන්නාති පදහති මේ පරයන්කේදී මම දිය වෙලා ගියා වයි ඇට බිඳිච්චාවයි මොන දෙයක් වුණත් මේ හැමදාම පස්සෙන් පස්සට යන්නේකේ මම මේක බලන්න ඕනෑ කියලා ඒකට කියනවා පරිපූර්ණ වීර්ය කියලා පග්ගහිත වීර්ය කියලාත් කියනවා අල්ලගත්ත දවසේ තමයි අර සත්‍ය මුදුන්පත් වෙන්නේ මෙතෙක් කල් වට වටගෙන ආපු සත්‍ය වේපුල්ල සත්‍යයක් බවට පරිපූර්ණ සත්‍යයක් බවට සුපතිත්ථිත සත්‍යයක් බවට පත්වෙච්ච දවසේ ඒ යෝගාවචරයගේ තිබිච්ච යම් ආසාවක් තිබුණා. නැත්නම් මම අනිත් කට්ටියට වඩා උසස් පහත් ආදි වශයෙන් යම් මැනුම් ක්‍රමයක් තිබුණා. නැත්නම් මේ ඥාණයට පදනම් වෙච්ච සක්කාය දිට්ඨියක් මේ මුල් කරගත්ත දෙයක් තුන සේරම කඩාගෙන තමයි ඒ වෙලාවට උපදිනවා සමාධියක්. ඒක අර ලෝකෝත්තර මාර්ගංග වලට ගැලපෙන සමාධියක්. අනේ දාට තමයි තේරෙන්න පටන් අරගන්නේ මේක එකින් එකට තල්ලු වෙන ධර්ම ප්‍රතිපතයත් ධර්ම ප්‍රතිපදාවක් එහෙම නැත්නම් හේතුඵල ධර්ම රාශියක පෙළ ගැස්මෙන් තමයි ඒ උත්කෘෂ්ඨ සමාධිය පහළ වෙන්නේ. ඒ උත්කෘෂ්ඨ සමාධිය අනිවාර්යයෙන්ම අර විමුක්ති විමුක්ති ඥාන දර්ශන ගැන මේ විමුක්ති කියන්නේ Nirodha කියන්නේ සමාන වචන දෙකක් සරුවචන් ආංශයට. නමුත් ඒක මුවා වෙලා තියෙන්නේ මේ නිබ්බිදාව කියන කම්මැලිකම මත. නීරසකම මත, බය මත, අනිශ්චිත භාවය මත, අසරණකම මත. පාළු ගතිය මත ඒකාකාරී ගතිය මත හිතට වදින කම්මැලිකම නැත්තම් කාලකන්ණි ගතිය මත හිටිනවා. ඒක කපාගෙන යනවායි කියලා කියන්නේ අපි මෙතෙක්කල් ජීවිතයේ එහෙම නැත්නම් මෙතෙක් අපි මේ ගත කරන සාර්ථක ජීවිතයවත් කරපු නැති විදිහේ අප්‍රතිහත වැඩක්. මේකට සමහර තැන්වල පාවිච්චි කරන සංස්කෘත වචනය සාහසික කියලා. සාහසික කියලා කියන්නේ මහා දරුණු වචනයක්. මොක්කාටවත් මායින් කරන්න නැහැ කියන අදහස තියෙන්නේ. සාහසික මිනිවරව කියලා මරලත් 18 පොලකට මිනි අනින අනින්නේ. මිනිය මරලත් ඇනගෙන ඇනගෙන යනවා 18 පොලකට යනවා කියන සාහසික මිනිවරව කියලා. අන්න ඒ වගේ තමයි මේ කෙලස් එක සෙල්ලම් කරනකොට බිම දාලා හරියන්නේ නැහැ. 18 පොලටම අනින්න ඕන. අනිත් වගේ මේ කෙලස් ටික වටන්න අවශ්‍ය කරනේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඒවාට කියනවා පංචාංගික ආර්ය මාර්ගය කියලා. මොකද එතකොට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කලින්ම සම්පාදනය වෙලා තියෙනවා. ඒ වෙලාවේදී මොකක්වත් කරන්නේ වට ඒ වෙලාවත් බලපන්නේ විරති චෛසික වශයෙන් විතරයි. ඒවා පිළිබඳ අභිරතියක් නැතිකම. ඒ කියන්නේ වචනයක් වචනයක් තියා විතක්ක ਵਿਚාරවත් නැහැ. කර්මාන්ත තියා කාය සංස්කාරත් නැහැ. ආස්වාස ප්‍රසවාසත් නැහැ. ආජීවයේ වශයෙන් දැන් මේ උපාසකයන්ට සමාදන් කෙරුවේ ආජීවට්ටමක සීලේදී ආජීවයේ වශයෙන් කිසියම් කෙනෙකුට දුකක් කිසිම ආකාරයක ස්වභාවික න්‍යාය ධර්ම චලනයේ කම්පන චංචල කිරීමක් නැහැ. අන්නේ ආරසව යටතේ තමයි මේ පංචාංගික මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වෙන්නේ. ඒතර ආර්ය පංචාංගික මාර්ගය සම්පූර්ණ වෙන්න හදන්නේ. අන්නේ සම්පූර්ණ වෙන දවසේ තමයි ඒ යෝගාවචරයා මේ පෙත මේ මාවත මේ මැද මාවත දනගන්න. ඉතින් ඒක හරි ලස්සන <clears throat> ඉදිරිපත් කිරීමක් සරුවත් අනන්සේ කරනවා සමහර වෙලාවට පෙත කියලා දීලා ඊට පස්සේ නිවන තියනවා කියන සතිපට්ඨාන සූත්‍රයේ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්කමයි දුක්ඛ දෝමන සත්‍යකමයි ඥායස සත්‍යකමයි නිබ්බානස සත්‍ය කිරියයි කියලා කියන න්‍යාය දැනගෙන නිවන් දකින්නයි කියන්නේ. නමුත් චතුරාර්ය සත්‍ය අවසාන නිරෝධ සත්‍යයට මාර්ග සත්‍යය පෙන්නලා තියෙන නිරෝධ සත්‍යයට පස්සේ. නිවන් දැක්කට පස්සේ දවසේ තමයි Tamanට කියන්න පුළුවන් මේක හරි පාර කියලා. සාර්ථක වෙනකම්ම අපි ට්‍රයිල් ඇන් එරර් තමයි කරගෙන කරගෙන කරගෙන යනවා. දවසක සාර්ථක වුණාට පස්සේ කීතකි ආ මේකෙන් තමයි මම ගොඩ ආවේ කියලා පෙත පිළිබඳ සහතිකයක් දෙන්න පුළුවන් වෙන්නේ Taman සාර්ථක වුණාට පස්සේ. ඉන්ජා අත්ෙන්ටි කියනවා සතිපට්ඨාන සූත්‍රයේදී පෙත සාර්ථක වෙලා නිවනට යනවා කියලා. මෙතන කියනවා නිවන් දැකලා පස්සේ පෙත සාර්ථක වෙනවා. පෙත අපි කියන සාධාරණීකරණ වීමක් වෙනවා. වළංගු කිරීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. ඒ නිසා අපි භාවනා කරගෙන කරගෙන කරගෙන යනකොට අපි කවදා හෝ අපේ ගැම්ම ඇති කරගන්නවා. අපි කවදා හෝ අපේ ක්‍රමසාවිදි ඇති කරගන්න ඕනේ. ඒ ගුරුවරයාත් එක්ක තියෙන පෛරුපාසානේ නතර කරන්න වෙනවා. කාගේ හරි මත යැපෙන ගතිය නැති කරන්න වෙනවා. නැත්තම් එතක් එතෙක් නෑ විමුක්තියක්. ඒ නිසා ඔය බුරුමේ පණ්ඩිත ස්වාමීන් සඳහන් කරලා තියෙනවා කර්මස්ථානාචාර්යවරුට නිතරම පිටිපස්ස යන ගෝල පිරිසක් සිටීම අත්‍යවශ්‍ය නැත කියලා. ඒතර කර්මස්ථානාචාර්යවරුට කවදාකවත් විමුක්තියක් හම්බෙන්නේ නැහැ. අයි මේගොල්ලෝ හැම වෙලාවෙම පිටිපස්සේ කරකිනවා. ඒකෙම ගෝලයක් දැනගන්න ඕනේ මේ ගුරුන්නාන්සේ හැම වෙලාවෙම බල බල ඉඳගෙන කිරි තනෙන් කිරිබ බීන්න බෑ. තමන්ගේ ක්‍රමේ හදා ගන්නවා. ඉජේ සඳහා සත්‍ය සමාධිය ඇති වුණාට පස්සේ කරන්න තියෙන ආර්ය පරිශ්‍රණ සේරම කරන්න මේ ක්‍රමේ හරියද අර ක්‍රමේ හරියද කරගෙන කරගෙන යනකොට හරියට කොටපු දවසේ තැන්නට වැඩිච්ච දවසේ ඒ මාර්ග ඥාන ඵල ඥාන පහළ වුණාට පස්සේ කියදැයි ආ මෙතෙක් කල් කරගෙන කරගෙන ගියා මේක තමයි හරිගේ පාර කියලා. ඒක හොඳට මතක තියාගන්න එක එක්කෙනෙක් සාක්ෂාත් කරන මාර්ගේ කවදාකවත් තව කෙනෙකුට සාධාරණ නැහැ. තමාටම ආවේනික ක්‍රමයකින් තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ හම්බෙන ඵලයත් කිසි දෙයක එල්ලිච් එකක් නෙවෙයි. කිසිම දෙයක ආලම්බණයක් නැති එකක් තමයි විමුක්තිය සහ විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්නේ. ඒක මේ අර අර මාර්ග මේ හේතුඵල ධර්මානුව විස්තර කරන්න එහෙම බෑ. නව ලබන නිවන කවදාකවත් හේතුඵල ධර්මන විස්තර කරන්න බෑ. ඒක අර ජවයේ කඩාගෙන යෑමක් කියන්නේ. අන්න ඒ නිසා භාවනා කරනකොටමත් යෝගාවචරයට මේ ආර්ය අෂ්ටාංග මාර්ග පිළිබඳව ඒ ಪರಿಚය ලැබෙන බව ලැබෙන ලැබෙන තැනදී තේරුම් ගන්න එකත් සම්මාදිටියක් වෙනවා. ඉතින් සමහරු එහෙම නෙමෙයි හිතන්නේ මේක ආශිර්වාදයකට ලැබෙයි. මේ බුදුහාමුදුරෝ බණ කියද්දි සීළු දෙනා බණ අනකොට සීළු දෙනාටම එකම ධර්ම මණ්ඩපයේදී නිවන් ලැබේවා කියනකොට සාදු කියපුවාම හිතනවා නිවන් ලැබෙයි කියලා. නිසා මහසිසයඩෝ ගිහිල්ලා ලියලා තියෙන පොතේ ලංකාවේ මිනිස්සුන්ට බණ කියනකොට කොයි වෙලාවක හරි නිවන් කියන වචනේ ඇහෙනකොටම කට්ටියට ඇහැරෙනවයි කියන. සාදු කියනකොට ඇහැරෙනවයි කියන. ඒ නිසා බුරුමේ කතාවක් තියෙනවා නිවන ලංකාවේ කංකුම් වාගේ කියන. හරි ලාභයි මැරිච්ච හැම දිනාටම නිවන් සැප ලැබේවා කියලා තියෙනවා අපි. මැරෙන එක විතරයි අවශ්‍යතාවය අපිට තියෙන්නේ. ඒ තරමටම අපි නිවන මරණයෙන් එහාට තල්ලු කරලා. මැරිච්ච හැම එකකටම නිවන් සැප ලැබේවා කියලා කියනවා. දැන් අපි කාට හරි කිව්වොත් නිවන් සැප ලැබේවා කියලා මැරියන් කියන එක තමයි කියන්නේ. තෝ මැරිය කියන වගේ තමයි නිවන් සැප ලැබේවා කියලා ආශිර්වාද කරුවොත් මේකෙන් අදහස් වෙන්නේ මැරියන් කියන වගේ. මේ තරමටම අපි මරලා ඉවරයි. කොච්චර කැත විදියට අපි මේ කරලා තියෙනවද කියලා බටහිර ලෝකේ අපිට hina වෙන එකට කියනවා ඔය මේ අන්තිම මහරහතන් වහන්සේ වැඩ හිටිය පන්සල මලියදේව මහරහතන් වහන්සේ වැඩ හිටියේ වට්ටාරමට ලාංකික වඳින්නේ අන්තිම මහරහතන් වහන්සේ හිටපිය. කියලා කියන්නේ රහතන් වහන්සේලාගේ මිනි පෙට්ටියට රැන ගහලා ඉවරයි. අනික හැම රටවල වලම දැනට රහතන් වහන්සේලා ඉන්නවා කියලා උත්සාහ කරනවා. අපි කියන අපේ ශාසනයේ පෙර ආර ගිහිල්ලා ඉවරයි. අපි දැන් මෛත්‍රී බුද්ධ ශාසනයට පොන්ඩිසෝරි පන්ති පවත්වන එක තමයි කරන්නේ. කොච්චරක් ඇතද කියලා බලන්න බුද්ධ ශාසනයේ පිනිපිනි මරණ එක ඇති. ඇත්තටම වෙලා තියෙන එක නෙවෙයි. ශාසනාලෝපක කියන්නේ අන්තිම සිව්පිලි සිපියාබාත් මහරහතන් වහන්සේ කියලායි ඔය මලිදේව මහරහතන් වහන්සේට කියන්නේ. ඇත්ත පොතේ කියලා තියෙන එකයි. ලාංකික කියන්නේ අන්තිම මහරහතන් වහන්සේ කියලා. ඒ කියන්නේ ඒ තරමට මේක ගෞතම බුද්ධ ශාසනය ඉවරයි කියලා යන්න හදන. ඉතින් කොහොමද සම්මාදිට්ඨිය පහළ වෙන්නේ? කොහොමද මේ ආස්වාසිය අවසානයේ දැකීමෙන් නැත්නම් අවසානයේ සාක්ෂාත් කිරීමෙන් Nirodhe ලැබෙයි කියලා කොහොමද අපි හිතන්නේ අන්නර වගේ වල් බූත අදහස් ළඟ තියාගෙන ඉන්නකොට. ඒ නිසා මේවා ගසලා යන්න ඕනේ. රැස්ලා ගිහිල්ලා එක චිත්තක්ෂණයක සතිය පැවැත්වුවත් නිවනක් වාගේ සලකන්න. මේක පුළුවන් නම් මට ඊටු ටිකක් පුළුවන් කියලා මේ වීතිය දැනගන්නවා කියන එක යෝග ජීවිතයක ආත්ම විශ්වාසය කියලා කියයි. එහෙම නැත්නම් කොඳු ඇට පෙළ කියලා කියයි. ඒක නැති කෙනා තාම දීනයි, පරාදීනයි, හීනයි, තුච්චයි, වසලයි. යම් දවසක මට මේක කළ හැක්කක් කියන හැඟීම පහළ වුණාට පස්සේ බුද්ධම සාක්‍ය සිංහකමක් එන්න පටන් ගන්නවා. තාම ලැබිලා නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් මම කරනවා මට පුළුවන් කියන හැඟීම ආවට පස්සේ ඒක මහ පුදුමම ආවේශයක්. අන්නේම මේ මේ මේ හම්බෙච්ච මේ ජීවිතේ අපිට මෙච්චර මේ බුද්ධ ශාසනයක් ලැබුවා මනුසාත්ම භාවයක් ලැබිලා ක්ෂණ සම්පත්තිය ලැබිලා බණත් ඇහිලා සත්පිරිසියොත් දැකලා පැවිද්දත් ඕනනම් කරගන්න පුළුවන්කම තියෙන මේ වෙලාවේ එවැනි ගැම්මක් ඇති කරගන්න බැරි නම් ඉතින් අපි නිසං අර අන්ධකාරය දන්නේ නැති මල් වට්ටියක් අතින් අත පාස් කරන්න වගේ කරනවා මිසක් මොනවා මේ පාස් කරනවාද කියලා දන්නේ නැහැ. ඉතින් එහෙතකොට මේ සම්මාදිට්ඨිය ආදී මේ ආර්ය අංගංග පහල වෙනවා කියලා හිතන්න බෑ. අපි මේකට ලේවලීම කැප වෙන්නවා. රුචි අරුචිකම් පාවාදීලා කැප වෙනවා. කාය ජීවිත নিরপেক্ষව යන්න ඕනේ. ඒව තටමලා ගන්න දේවල් නෙවෙයි භාවනා කරනකොට එන දේවල්. ඒත් තෙද ඒ ඒ කියන ගැම්ම භාවනා කරනකොට එන්න පටන් ගන්නවා. ඉතින් මම මේක ගැන කියනකොට ඉතින් මම බණුන් අහනවා කියන්න ගිහිල්ලා. මං කියනවා මේ ඥාන පිරිමි මට්ටම් පණිනවයි කියලා. මේ ඥානුන්ගේ ඥානුකම තියෙන්නේ තාම ওই සම්මාදිට්ඨිය පහළ වෙනකන් තමයි. සම්මාදිට්ඨිය පහළ වුණාට පස්සේ ඕකේ මොන ඥානුකමද තියෙන්නේ? ඔක්කොම තියෙන්නේ නිකන් ධාතු විතරයි. පිරිමින්ට පිරිමකමක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකත් ගතලා යනවා. මනුස්සකම ඉතුරු වෙනවා. එතකොට අපිට රණ්ඩු කරන්න දෙයක් නැහැ මේ පැවිදි වුණාමද සියන්නිකායද පැවිදිුනේ රාමඤ්ඤනිකායද ආරණ්‍යගත වෙනවද පන්සල් වලද මේවා සේරම තියෙනවා සම්මාදිට්ඨිය කියන එක යන්නම් හරි එනකම් ආවට පස්සේ අපිට බුදුහාමුදුරුත් එක්ක මේ කෙලින් සපැත්තුර ජේතවනාරාමේ බුදුහාමුදුරුත් එක්ක භාවනා කරනවා කියන එක අත්දකින්න පුළුවන් අවුරුදු 2600ක වෙනසෝ ඇතම 2000 ගානක වෙනස කියන එක ඔක්කොම නිකන් හිතින්ම වාගත්ත පුස් බවත් සම්මා දිට්ඨිය අපේලාවේදී කෙලින්ම අපි හරියට ඕරස පුත්‍රයෝ වාගේ බුදුහාමුදුරුවොත් එක්ක ඉඳගෙන ඇත්තටම කියනවා නම් දැන් මේ වැඩේ කරන එක වටිනව අවුරුදු 2600කට පස්සේ බුදුහාමුදුරුවෝ දැකලා ඉන්නකොට අපි ඒතේත ගන්නවට වැඩිය. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ මිනිස්සු බෑ කියද්දි නෑ කියද්දි කම්මැලි වෙද්දි නීරස වෙද්දි පැටෙද්දි නිදි කිරද්දි මේ ශාසනය පවතින්නේ අන්නර විදියේ සීල සමාධි ප්‍රඥා පුරණ කෙනාගේ පපුවේ මිස ජේතවනාරාමයක්වත් බෙරවලවත් දදවලවත් කොඩිවලවත් ගෙජ්ජවලවටවත් නෙවෙයිනේ. ඒ නිසා අපි කරගෙන යන වැඩේදී මේ නැති තෙද ඇති කරගෙන ඒක බෝවෙන ලෙඩක් වඩපත් කරන්න ඕන අනික් අයට. ඒ බෝවෙන ලෙඩේ එන්න පටන් අරගත්තට පස්සේ අන්න પરම්පරාව නැගිටලා එනවා. ඒක නිමි પરම්පරාවට යන්නේ අනේ අන්තිම රහතන් වහන්සේ කියලා කාටවත් වඳින්න ඕන ගමක් නැහැ. හැම කෙනෙකුම උත්සාහ කරන කෙනෙක් පාටපත් වෙනවා. අනෙවෙනි ජවයක් සඳහා ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සීල දිනාටම ශනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි පැයකමාරක් විතර කාලය අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා ඉතින් අපි මේ වෙලාව පැමිණලා තියෙන ධර්ම දේශනාව අවසාන අවසානයේ සටහන් කිරීමටයි. ඉතින් ඒක ඉවර කරන්න ඉස්ලා කාට හරි මේ දේ කරපු දේශනාව සම්බන්ධ හෝ බණ භාවනා සම්බන්ධව කිව යුතු කළ යුතු යමක් තියෙනවා කරුණා කරලා ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් මම ඉල්ලා හිටියා. ස්වාමින් වහන්සේ වහන්සේ හවස ධර්ම සාකච්ඡාවේදී ප්‍රකාශ කළා කාමරාග ප්‍රහීන කරන කරුණු හතක් තියෙනවායි කියලා. ඒක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් දෙකක් කිව්වා දැන් ඒ සම්බන්ධ මොකක් හරි දෙයක් මෙන්න නිතර නිතර මෙනෙහි කරනකොට කිරීම නවත්තන්න ඕනි කියලා ඒ වගේ කරුණු හතක් තියෙනවා කියලා. ඒ හිතේ තියෙන එකක් ඔය කියන්නේ මං කියප එකක් නෙවෙයි. නමුත් මතු කරලා දුන්නොත් අපිට සාකච්ඡාවට ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ එහෙම තමයි කිව්වේ කරුණු හතක් තියෙනවා මේ කාමරාග ප්‍රහීන කරන් කළ යුතු කරන අවස්ථාව අපි භාවිතා කළ යුතු. මගේ මීටරේට අහු වෙන්නේ නැතා. නෑ කවුන්ටර් කළා දාන්න. තව දෙක තුනක් මතු කරන්නේ. එතකොට මම මට මට මතක් වෙන්න ඉඩ තියෙනවා. එක එක කරුණයි ස්වාමීන් වහන්සේ කිව්වේ ඒක ඒක මේ මේකට සාක්ෂි වෙනවද අනික් කට්ටිය නැත්නම් මේ මෙයාට විතරක් ඇහිච්ච භූතයද? <laughs> මම කාම වස්තුකාම කිලේශකාම වශයෙන් දෙකට බෙදුවා. ඒ වගේම කාම රාගය දුරු කිරීම සඳහා රූප රාග අරූප රාගය කතා කරන අවස්ථාවේදී තමයි කිව්වේ ස්වාමීන් වහන්සේ. උද්දම් භාගිය, ඕරම් භාගිය සංයෝජන. නෑ එතෙන්දී මම දන්නේ මම මේ ප්‍රශ්න විග්‍රහ කරන එක විතරයි කරන්නේ මම මේ තාම මට අහුවෙලා නෑ මේ කතා කරන එක කාම රාග රූප රාග අරූප රාග කියලා තුනක් තියෙනවා කාම රාගය කියලා කියන්නේ ඇහෙන් රූප කණෙන් ශබ්ද ආදි වශයෙන් මේ ද්‍රව්‍ය නැත්නම් ආමිෂය කරගෙන ඇති කරගන්න රාගය රූප රාගය කියලා කියන්නේ ඒකේ හේව නැල්ල ඒක ඇති ඒක නෑ ඒකේ හේව නැල්ල ඉතින් ඒ හේව නැල්ල කියන්නේ හීන ලෝකයක් මේ මනෝ විකාරය. ඒ මනෝ විකාරෙදී හරි කමන්නේ ඒ දේවල් කරගන්න බැරි වෙනකොට පටිගයක් ඇති වෙනවා. ඒකට අරූප රාගය කියනවා. රූප රාගයේ විරුද්ධ පැත්ත. මෙතන කාරණා හතක සම්බන්ධයක් මට මතක් වෙන්නේ. දැන් මෙන්න කවුරු හරි අනික් කට්ටියට ඉඳලා මං කිව්වේ එහෙනම් මං අනික් කට්ටියට මතක තියෙන්න බෑ. කවුද මේක මගේ පැත්තට හෝ ඒ පැත්තට සාක්ෂි දෙන්න කැමති? ඡන්දයක් තියමුද? මම එනම් ප්‍රශ්න ඉල්ලාස් කරගන්න. නෑ මම කරන්න හදන්නේ ඒක නෙවෙයි. මම කරන්න හදන්නේ මේක මේ එහෙම වැදගත් කරණක් තිබුණා නම් අපි මේ වෙලාවේ අවුස්සලා ගමු කියලා. ආ සත්ත්වවිද වෙනම සූත්‍රයක් තියෙනවා ඒකට ආර්ය මොකද්ද මේ අංගුත්තර නිකායේ සත්තක නිපාතේ සත්ත්ව මෛත්‍රුණ ධර්ම කියලා. ඒකෙදි සරුවත් යන සඳහන් කරන Brahmachariයට ගත වෙච්ච කෙනෙක්. දැන් මේ සීල් ගත්ත අරගෙන ඉන්න කට්ටිය දෙවැන්නේක එක සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ කාම ආචාරත් නැහැ. කාම මිත්‍යාචාරත් නැහැ. ආචාරත් නැහැ. ඒ කියන්නේ කාමයෙන් වෙන් වුණාට පස්සේ ඒ හිත Brahmachariයෙන් අපි සීතල සීල් කරගන්නවනේ. කිසිම කෙනෙක් එක්ක නැහැ සම්බන්ධයක්. එහෙම වුණාට හිත පරණ කරපු කාම ආසාවල් බුද්ධ විඳිනවා එතකොට. ඒ වගේ ආකාර හතක් සරුවචනanse පෙන්ලා ගිලා කියනවා මෙව්ව ළඟට යනකොට පරිසං වෙන්නේ එකක් තමයි තමන් කාමභෝගීව හිටපු දෙයක් මතක් වෙන්න ඉඩ තියෙනවා. දැන් නැහැ. මේකේ හිතේ විතරයි තියෙන්නේ. දෙක කාමසේවනයේදී ඉන්න සත්තු දකිනවා අපි. දකින්නට ඒක අභිරමණය කරන්න පුළුවන්. තුන ඒ කාමභෝගී තරුණ තරුණියන් දකිනකොටත් දැන් තරුණයෙක් වශයෙන් නම් තරුණියක් දකිනකොට කාමරාගේ මතුවෙන්න පුළුවන්. තරුණියකට තරුණියෙක් දකින්නට මතුවෙන්න පුළුවන්. ඒ නිසා පුරංගනාවන් සහ පුරවැසියන් දිහා බලන්න යන්න එපයි කියලා කියනවා. ඒ වගේම කාමයේ ධනවන විදිහේ ආහාර ස්පර්ශ ඒ වගේ දේවල් එනකොට ඒ හා සමාන අත්දැකීම් වගේක් හිතට මතක් වෙන ඒව අයින් කරන්න කියලා කියනවා. ඒ කාම දර්ශන සහිත චිත්‍ර බැලීම සද්ද ඇහිම වගේ දේවල් දැනගන්න ඕනේ මේකට යනකොට ඇවිස්සෙනවා නම් ඒ කාමේ විතර නෙමෙයි කියන්නේ වස්තුකාම නෙමෙයි එහෙම නැත්නම් අපි දෙන්නේ දෙන්නෙක් විචින් කළ යුතු කාම සේවනේ නෙවෙයි මෙව්වයිද පවා පරිසං වෙන්න කියලා සත්‍යමයිතුන ධර්ම සඳහන් කරලා තිනවා ඒකේ පේන්න තියෙනවා මේ පෙට්‍රෝල් කියන එක ගින්දර ලං ගින්දර තියන්න ඕන නැහැ ගින්දර ලං කරනකොට වී ගන්න જાතියක් නේ පෙට්‍රෝල් වලට ගින්දර ගිලි තියන්න ඕනේ නැහැ ලංකනකොට බක්කලා අල්ලනවා. ඒ වගේ තමයි මේ කාමය අපි හිතන විදිහේ සංසර්ගේම අවශ්‍ය කරන්නේ. ඒකට කියනවා දස්සන සවන සමුල්ලේපන සංසග්ග ආදී වශයෙන් තමයි මේ කාමයක් නැගලා යන්නේ. කාමයක් අන්තිමට මෛතුන සේවනයේ දක්වා නගිනකොට අවස්ථා ගාණක් නැගලා යනවා. ඒ නගින හැම තැනකදීම යෝගාවචරයට අවස්ථාවක් හම් වෙනවා පස්සරද ගියර එක දාන්න ඉස්සරහට ගියර එක දාන්න කියන්නේ. ඒකෙදි දර්ශනය තමයි අපේ හිත කුප්පන දේ. ඊට පස්සේ අපිට හිතෙනවා ඒකටම ඇහුම්කන් දෙන්න දස්සන සවන සමුල්ලේපණය කියලා කියන්නේ අසුරු කරලා කතා කරන්න හිතෙනවා. ඊට පස්සේ ආලිංගනය කරන්න හිතෙනවා. ඒ මට්ටම පැන්නට පස්සේ තමයි මෛතුන සේවනයට වැටෙන්නේ. අන්නේ දේවල් එනකොට එන්න පුළුවන් සංඥා ටිකක් තමයි ඔය පෙන්වන්නේ සත්ත්ව මෛතුන ධර්ම කියලා. ඒ අතින් බලනකොට අපි හරියම නිකන් මේ මේ පෙට්‍රෝල් ගින්දර ළඟ තියෙන සමාජයක් අපි ජීවත් වෙන්නේ. ඒ බුරුම ස්වාමීන් වහන්සේ එක දවසක් ඉන්නකොට එංගලන්තේ මහත්ය බොහොම ප්‍රසිද්ධ මහත්ය මම නම් වශයෙන් දන්න මහත්ය එළ මේ වගේ විශාල භවනා ශාලාවක් හදලා ඇවිල්ලා ආර්දනා කරා ආර්දනා කළ කිව්ව බොහොම බොහොම මේ මොකද කියන්නේ බොහොම හැඟුම්බරව ආර්දනා කරේ මම විතරයි පරිවර්තනෙට හිටියේ යා කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බුරුම ජාතික මම එංගලන්ත ජාතික අපි දක්ෂ જાතියක් වශයෙන් බුරුම જાතිය පාය ගැව්වා ස්වාමීන් වහන්සේ. ඉතිහාසයේ අපි ඔබ වහන්සේලාගේ රට යටත් විජිතයක් වශයෙන් පවත්ලා තියෙනවා මේ මුළු අපේ ජාතිය ඔබ වහන්සේලාගේ උත්තරමයන් ඉන්න රටක් පෑගුවාට මම මුළු ජාතිය වෙනුවෙන් සමාවිල්ලනවා ස්වාමීන් වහන්සේ. අපේ තියෙන පාරකම මේක. ඒ නිසා මට සමා වෙන්න ස්වාමීන් වහන්සේ අපි සුද්ධ වශයෙන් සම්පූර්ණ නම්බුකාරණයි ඔබ වහන්සේලා ඉදිරියට අපි යටහත් පාචන මම ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ මම භාවනා මධ්‍යස්ථානයක් හදව වඩින්නේ කියලා. ඩාඩක මං එන්නේ නැහැ කිව්වා. එච්චරයි. කිව්වා නැගිටලා ගියා යන්නේ. අර මිනිස්සේ ආවේ බොහෝම දුරක ඉඳලා ආරාධනා කරන්න. ඊට පස්සේ ගිහිල්ලා වැසිකිලි එහෙම ඉඳලා ආයෙ වාඩි වුණා විල. ඊට පස්සේ ආයෙත් අර මිනිසා කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙමයි ඔක්කොම පහසුකම් තියෙනවා. ඔබ වහන්සේ නිකන් බ්‍රහ්ම ලෝකෙන් වැඩි කෙරුවා වගේ අපිට ඇවිල්ලා මේ මේක මේක මේ පරිභෝග කරලා වඩින්නේ කිය. නෑ මං එන්නේ නෑ. කිව්වා. ඊට පස්සේ ආර මිනිසා ඇත්තට මේ මිනිසා බොහොම සුද්ධනේ හරියට මැනස් වලට කතා කරේ. පොයින්ට් බ්ලැන්ක් නෑ. ඊට පස්සේ සායද කිව්වා මම උඹලගේ භාවනා මධ්‍යස්ථානට ගියාට පස්සේ මම කිව්වොත් මේ පිළිමේ මේ පැත්තේ වාඩි වෙන් ගෑන මේ පැත්තේ වාඩි වෙන් කියලා උඹලට ඒකටත් උත්තර බඳින්න එපායි. ඒකත් මම උඹලට කියලා දෙන්න ඕනේ. යකෝ පෙට්‍රෝල් ගින්දර ළඟ තිබ්බට පස්සේ ගිනි ගන්න බව දන්නේ නැද්ද? උඹට ඒකත් මම කියලා දෙන්න උඹ ඉගෙනගෙන ගිහිල්ලා උඹ මිනිස්සු හැදුව දවසේ මං එන්නම් කිව්වා. මං ඉන්නේ නැහැ කිව්වා උඹලගේ ජාතියට බණ කියන්නේ. ඔබ බලපං කිව්වා බුරුම කට්ටියක් වාඩි වෙච්චාම පිටිපස්සෙම ගෑනු ටික වාඩිනවා කිව්වා ඊට පස්සේ පිරිමි ටික වාඩිනවා කිව්වා ඊට පස්සේ මෑණිවරු වාඩිනවා කිව්වා ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා වාඩි වෙනවා. මේ මිනිසුගේ එක හැදියාවක්. ඉතින් මට යන්න හිතෙනවා කිව්වා ඉතින්. උඹලා අයිතිවාසිකම් කතා කරනවා මට මේ මේ භාවනා කරන ගෑනු පිටිනවගේ හිටපම් මොකද කියලා. ඒ බණ කියන්න මම ලෑස්ති නැහැ කිව්වා. ඒ කියන්නේ මේක කොයි වෙලාවෙ ගිනි ගනීද කියන්න බෑ. එහෙම ගිනි ගන්න පරිසරය කොහෙද මේ බණ භාවනාවක් කරන්නේ? ඉතින් ඒවට අපි කොඩින්මම කරන්ට් එක අත ගන්න ඉස්සර රබර් ග්ලව් එකක් දාගන්නනේ අතේ. කරන්ට් වදින්නේ නැති වෙන්න ඒකත් හොඳට උපුලම් උලම් බල්ල පිපිලා හිල් නැත්තම් තමයි දාගන්නේ. අනිත් වගේ මේ වැඩවලට යනකොට ඒව පිළිබඳව සෑහෙන දුරස්තභාවයක් බැරි නම් ප්‍රතිපත්ති වශයෙන් පිළිගන්න ඕන. එහෙම කරන කෙනාට ගරු කරලා කෙරුවොත් මේ වැඩේ කරනවා. එහෙනම් වීදිය දැනගෙන යන්න පුළුවන්. අයියෝ විපස්සනාව තියෙනවා නම් සීලෙ මොකටද? ඕකේ මොකද්ද අපි කරටක් දාගෙන හැපි වෙසක් හැපි හැපි වෙසක් බලබලා භාවනා කරන්න පුළුවන් කියලා වෙසක් දවසේ පහට බැස්සොත් හැපි හැපි වෙසක් තමයි. ඉතින් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මොනව කරන්නේ? එනිසා මේ සත්‍ය මෛතුන ධර්ම කියවලා බලන්න කියවලා බලන්නේත් මේ සාමාන්‍ය තමන්ගේ ඉදිරි ජීවිතේ Brahmacharya වෙන්න හදනවා නම් බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට හදිහට ස්නායුවක් වටේ තියෙන කොපුවක් හැදුවා වගේ ස්නායුවත් බොහොම සංවේදී ඒක වටේ තියෙන කොපුවක් තියෙනවා කොපුවත් බොහොම සංවේදී අන්නේ වගේ පෙන්නලා දීලා තියෙනවා මේ ඇලි ගලි වාසියත් එක්ක මේ කරන්න බෑ කියලා. ඉතින් ඒකයි මම කියවේ නැතුව මේ කාම ඡන්දය සම්බන්ධ ඇති වෙච්ච ඒකද ඔය පොයින්ට් එක හරිද හරි. එහෙනම් මේ මෑණියෝ තමයි මතු කරේ. ඒකට කියවන්න සත්‍ය මයින්ඩු තුන ධර්ම. ඒක මම හිතන්නේ රේරුකාණේ සඳවිවන ස්වාමීන් වහන්සේ ඔය ශාසනාවතරණ පොතේ හරි කොහෙදනේ ඒ පොතේ ලියලා තියෙනවා. හැබැයි ඒක සාමාන්‍යයෙන් මේ ගිහි කෙනෙක් බැලුවොත් හිතෙන්නේ ඕනකට වැඩි තද කිරීම, පටිතද කිරීමක් මේක බුදුහාමරගේ ධර්මයේ ලෝකෙට ගැලපෙන්නේ නැහැ කියලා වගේ. මේක ගැලපෙන්නේ භ්‍රමචරියක් ගැන සාංකාවක් තියෙන කෙනෙකුට විතරයි මතක තියානින්ද ලෝකෙ තියෙන ශාසනවල භ්‍රමචරිය කෙලින්ම අනුමත කරන එකම ශාස්ත්‍රුන් වහන්සේ බුදුහාමර විතරයි. අනේ කිසිම ආගමක භ්‍රමචරියක් කතා කරන්නේ නැහැ. දැන් දන්නවනේ කතෝලික සභාවේ මේ දවස්වල මොකද වෙන්නේ කියලා. කාමයේ පිළිබඳව තියෙන ප්‍රශ්න නිසා කොච්චරක් පල්ලි ඇවිසිලා තියෙනවද කියලා. අනිත් එකේ මේ Hindu ඒකෙත් හොඳටම දන්නවා හැම දක්ෂ සාමි කෙනෙක්ම ඉවර වෙන්නේ දක්ෂම මේ ශ්‍රාවිකාවක් එක්ක පැනලා ගිය දවසේ තමයි ඒ කට්ටියගේ ජීවිතය ඉවර වෙන්නේ. හැම තැනම ඒක වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව අර වැඩිපුර ආරක්ෂාවක් සැලසීමක් තමයි තියෙන්නේ. ඒක හුඟව දෙනෙක් පිළිගන්නවා මේ මේ ලෝකෙට ගැළපෙන්නේ නැති එකක් කියලා. ඔව් කැමති නම් කියවන්න. මුලමඳාක බලන්නේ කායිත් කියන්නේ ආසන්න මුලමඳාක බලන්නේ සක්මනේ දෙකම ඉස්සරහ ඕක ඕන් කරන්න. ඒකේ සක්මනේජි පොඩ්ඩක් මට විස්තර කියන්න වෙනවා ප්‍රශ්නේ අහපු නිසා මේ වම දකුණ වශයෙන් බලනකොට හරි අමාරුයි යෝගාවචරයකට මේ වම පටන් ගන්නෙ කොහෙද මැද මොකද්ද අග මොකද්ද කියලා දැනගන්න. අපි ඒ නිසා ගොරෝසුවට කියනවා මම හිතන හුඟක් දායක පිරිසට මේක තේරෙයි කියලා භාවනා කරන්න බැන්නා සක්මන් කරන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ මොකද ඒක බෑ කියන්න බෑ ඒක ඇඟේ අමාරුවක් වෙන කරන්න පුළුවන්. සක්මන් කරනකොට මොනවත් නැහැ නිකන් සාමාන්‍ය සක්මන ගැන මයින් කිතියෙන් ඇහුවොත් මේ ප්‍රශ්නේ මම පිට ගිහිලා කතා කරන්නේ පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි සක්මන වෙන මොනවත් හිතන්න එපා නිකන් එහාට මෙහාට යන්න. එහෙම යනකොට මේ දකුණ තියෙනවා මේ වම තියෙනවා කියලා දෙක වෙන් කරගන්න පුළුවන් නම් අම්මේ 100 100ක් ලකුණු හම්බ වෙනවා. පටන් ගන්නකොට මේ දකුණ මේ වම දැන් අපිට හිතෙනවනේ වෙලාවක දැන් නම් මට මේ වම දකුණ බල බල පියවර 10ක් 15ක් යන්න පුළුවන් කියලා විශ්වාසයක් තගෙන දක්වනවනේ. ඉස්සලා ඉස්සලා හිත දඟලනවනේ. දඟලලා විශ්වාසයක් එන තැන හරියට බයිසිකල් එක වදින්න පුරුදු වෙච්ච මනුස්සයා දැන් බයිසිකලේ වැටෙන්නේ නැතුව යන්න පුළුවන් ගානට ඇවිල්ලා. එහෙමනම් විනාඩි 10ක් 15ක් පුළුවන් නම් මේ වම වේම දකුණ කියලා බලන්න මේ මුලැමැදාග බැලීමට කරන පොඩි ධෛර්යයක් විදියට පොඩි උඩගෙඩි දීමක් විදිහට කියනවා ඔසවනවා තබනවා කියලා එක පියවර දෙකට කඩන්නයි කියලා. එතකොට පුළුවන් එසවීමේ ක්‍රියාවලියට වැඩිය තබන ක්‍රියාවලිය වෙනයි කියලා දකිනවා. ඉස්සල බැලුවාම දකුණ අතර වෙනසනේ. දැන් එක පියවර දෙකට කඩලා ඔසවනවා, තබන. ඔසවනවා කියන්නේ කොටයක් දොඹ කරේකින් ඔස්සන්න වගේ. ඊට පස්සේ ආය තැම්පත් කරනවා කියලා කියන්නේ බරක් තැම්පත් කරනවා වගේ. මේක දෙවෙනි ගියර එක. මෙන්න මේක පුරුදු වුණාට පස්සේ ඔසවනවා, යවනවා, තබනවා කියන්නේ මුලමඳාක තමයි. පියවරේ ඔසවනවා කියන්නේ මුල, යවනවා කියන්නේ මැද, තබනවා කියන්නේ අග. ඒක අර එක සැරේම දාන්නේ. එක සැරේ කරනකොට කියන්නේ වම දකුණ වශයෙන්. ආනාපානෙත් පටන් ගන්නකොට අපි නිකන් ආනාපානෙ කරනවා. කරලා හොඳට ආනාපානෙ Tamanට මූණට මූණ දාලා හිටනවායි කියලා ඒ වචනේ පාවිච්චි කරන තියාගෙන ඉන්න පුළුවන් විනාඩි 10 15 ඉන්න පුළුවන් වෙලාව එනකන් ওই වැඩි විස්තර වලට යන්න එපා. හොඳට ආනාපානෙ බලන්න බලලා හොඳට නැවත නැවතත් ආනාපානේ මට ඊගාවට එන ආස්වාසයත් මට බලතැයි ප්‍රස්වාසයත් බලතැයි කියලා විශ්වාසයක් එනවනේ. එතකොට ඒන ආස්වාසය හටගන්නත් කලින් එතින්න ගිහලා මේක කොහොමද පටන් ගන්නෙ කියලා. ආස්වාසය නිකන් බිම්මල පොළවේ මතුවෙන්න වගේ සූර්යා නගින කොලාව වගේ ඉර නගින වෙලා වගේ ආස්වාසය හට ගැනීම බලන්න පුරුදු කෙරුවොත් එතකොට සාමාන්‍ය සතියෙන් ඉඳලා බෑ. වැඩේ වෙන්නත් ඉස්සලා ලෑස්ති මනසක් ඕනේ. වෙන්නත් ඉස්සලා අප්‍රබාන්දි මනසක් ඕනේ. වැඩට වෙන්නත් ඉස්සලා අවදි භාවයක් ඕනේ. ආන්නේ බලහින්නකොට ඉන්නකොට ඊටාම සියුම්මට නැති තැනකින් හුස්ම රැල්ල පටන් ගන්න හැටි ආස්වාස වශයෙන් නැති තැනකින් ප්‍රස්වාස වශයෙන් පටන් ගන්න හැටි පේන්න පටන් ගන්නවා. එතකොට අපිට ඒ සියුම් තැන ඉඳලා ගොරෝසු වෙනකන් ආයෙ සියුම් තැන ඉඳලා ගොරෝසු වෙනකන් පේනකොට කියනවා මුලත් සහිතව ආස්වාස් ප්‍රස්වාසයේ දැක්කයි කියලා. මෙන්න මේක දිගේම යනකොට ඇතිවෙන ගැම්ම ඇතිවෙන ඌරුව ඇති වෙන සුහදභාවය තමයි මෙහෙම ලාවට පටන් ගන්න පටන් ගත දේ එහෙනම් ගෙවිලා යමුකුත් තියෙන්න බෑ. ඉවරයක් තියෙන්න බෑ කියලා එතෙන්ද හිත යන්නේ අන්තිම කම්මැලිකමෙන්. අන්තිම නීරසකමෙන්. අන්තිම ඒකාකාරයෙන් කම්මැලි වෙලා ඒ වෙලාව වෙනකොට යෝගාවචරයට නිින්ද යනවා. මොකද අපි හිත දකින්නම කැමති නැහැ. ඒ වෙලාවේ තමයි යෝ නීරසකම, කම්මැලිකම, ඒකාකාරීකම, පාළු ගතිය, අසරණ ගතිය එන්නේ. ඉතින් ඒකට විශාල పూర్ව ලෑස්තිලා යනවා කියන එක තියෙනෝනේ. ලෑස්තිලා යන්න ඕනේ මේ කම්මැලි තන තමයි ප්‍රශ්නේ උත්තරේ තියෙන්නේ. මෙතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. මෙතන තමයි මේ ගැලවුම් මාර්ගය තියෙන්නේ කියලා එතනදී තමයි ඔය ගෙවා දාන පැත්ත දකින්න පුළුවන් යම් දවසක අපි හිතමු දැන් යෝගාවචරය මේ බන අහලා කොහමද ලෑස්තිලා මුලමදක දැක්කයි කියලා. අනේ එදාට මට කියත හැකි කෙටි ක්‍රමයක් මේක හරියට දැක්කනම් ඉඳ ගන්න ඉඳගෙන තමයි තේරෙනවා නම් කරදර බාහිර ප්‍රශ්නයක් නැහැ කියලා කෙලින්ම ආස්වාසේ නෙවෙයි ප්‍රස්වාසයේ අග බලන්න යන්න. ප්‍රස්වාස දෙකක් බලනකොට සමාධිය එන්න පටන් ගන්නවා. ඒ තරම්ම ප්‍රස්වාසයේ අග දකින්න පුළුවන් වෙච්ච දවසට එනකොට ඒ යෝගාවචරයට අර මුල බැලිලි අනම්මනම් මොකක්වත් ඕනේ කෙලින්ම යන්න පුළුවන් හරියට රත් වෙච්ච පිහකින් බටර් කැල්ලක් කපනවා වගේ කාගෙන බහිනවා. ඒ අර මේ ඒ වගේ මට්ටමකට ගන්න පුළුවන් වෙන රිට්‍රීට් එකක ඉන්නකොට තමයි කියන්නේ. මේ මූඩ් එකේ ඉන්නේ තියෙන්නේ. එතකොට මුලින්ම හදා හදා ඉන්න ඕනේ. යාට කියන තියෙන ප්‍රස්වාසයේ අග බලන්න. පිම්බීම හැකිලිම බලනවා. හැකිලිමේ අග බලන්න. එහෙම නැත්නම් පය එසවිලා මේ මේ පය තබනකොට අනික් පය එසවෙන හැටි. ඒ පය එසවෙනකොට මේ පැන පොළොවේ පදම් වෙන හැටි. අන්න වගේ මේ රිලේ රේස් එකේ බැට් එක මාරු වෙන තැන එක්කනේ දුවගෙන ඇවිල්ලා එයා දීලා යා නතර වෙනවා ඊගාව එක්කන එකෙන් අල්ල ගන්න දුවනවා. අන්නේගේ බැට් එක මාරු වෙන තැන් හැම චිත්තක්ෂණ දෙකක් මැදම තියෙනවා. හිතවිලි දෙකක් මැද, වචන දෙකක් මැද, ක්‍රියා දෙකක් මැද, ආස්වාද ප්‍රසවාස දෙකක් මැද. අන්න එතනදී අධික අවධානය, අධික අප්‍රමාදයේ අධික එලඹ සිටි ගතිය තමයි මේ හිතේ ප්‍රබුද්ධ බව කියලා කියන්නේ. බුද්ධ කියලා කියන්නේ තෝකටමයි. හිත ප්‍රබුද්ධ වෙනවයි කියලා කියන්නේ මේ වදිගේ මේ එලහර කමී හරක දන්නේ නැතුව අලකොල මීනකොල දන්නේ නැතුව බලාන ඉන්නවනම් බුද්ධ නෙවෙයි බුද්ධි. බුද්ධියන එක. මේක හොඳ අවදි භාවකෙන් චීන කන්නඩියක් දාලා බලනවා ඒකම බලා ඉන්නවනම් එච්චරයි බුද්ධ කියලා. කියන්නේ ඒකයි ප්‍රබුද්ධ කියන්නේ ඒකයි යෝගාවචරය කියන්නේ. ඉතින් අපි ගත කරන තමයි අවුරුදු 100මාර කවදාකවත් මේ පැත්ත දැකලත් නැහැ හිතලත් නැහැ. ඉතින් ඒකේ ප්‍රබුද්ධ කමක් නැහැ. ඒ නිසා දරුවත්වංශ කියනවා සුප්පබුද්ධම් පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා යේසන් දිවාච රත්තෝච නිච්ඡම් බුද්ධ ගතා සති බුදුරජාණන් වහන්සේගේ ගුණ සීපත් කරමින් බුද්ධ ගුණානෝ බුදු ගුණ සතිය බුද්ධ බුද්ධ ගතා සතිය වඩන කෙනා සුප්පබුද්ධම් පබුද්ධಂತಿ හැමදාම උදේට නැගිටින්නේ මලක් පෙපුණා වගේ කුණු කියලා පෙරාගෙන චරිචුරු ගාගෙන අඬාගෙන ඒටි කඩාගෙන නෙවෙයි සුපබුද්ධම් පවුජ්ජಂತಿ. මොකද බුදු වෙන එක තමයි, කියන්නේ ප්‍රබුද්ධ වෙන එක තමයි හැම මොහොතෙම දුක ආවත්, සැප ආවත්, මොන දේ ආවත් අවදි ගතිය. මේක තමයි මේ යෝගාවචරය තුල තියෙන්නේ. කොයි දේ ආවත් ඒකේ නරක පැත්ත බලබල ආණ්ඩ ආණ්ඩ අයියෝ හරි සංසාරේ හරි ශෞත්තුයි පංචස්කන්ධේ කුණු අනම්මනම් කියන්න අද මිනිහට කහඳාක ගොඩේමනක් නෑ. ඊමිනේ මොන මොන විදි මධ්‍යම ප්‍රතිපදාවද තියෙන්නේ මේක සතුටින් බුදුහාමර වගේ සුන්දර ගමනක් යන්න ඕනේ සුගත ගුණය තියෙනවා ඒක තියෙන රහස තියෙන උතන තමයි සිද්ධියක හැමාරේ යනකොට අන්තිම නැටට යනකම් බලන්න ඉතින් බලන්න දුකේ කොන බලන්න පුළුවන් මොන සැපද කියලා දුක් වේදනාවක කොන බලන්න පුළුවන් නම් ඉවරයි නේද වැඩි උතන නෙතිනේ මතු වෙන පාක් මතු වෙන හැම සංස්කාරයක්ම දුකක් නම් හැම සංස්කාරයකම කෙලවර බැලුවයි කියලා කියන්නේ අපිට account එකට කොයි වෙලාවෙ සල්ලි වැටෙනවා නේද? එන හරියක් එන්නේ දුක නම් එනකොට කනගාටු වෙන්න එපා යනකොට බලනකොට සැප තියෙන. බොහොම ලස්සන විදියට දරුවත් යනසේ කාපට් එක උස්සලා පෙන්නනවා. ඔන්න අඩියේ තියෙන්නේ පොඩ්ඩක් බලන්න. ඔයගොල්ලෝ මෙතෙක් කල් වල කාපට් එකට යට කුණු දාලා වහපු එක විතරයි කරේ. පොඩ්ඩක් උස්සලා බලන්න. ඉවර වෙන දිහා බලන්න. මේකටයි සම්මාදිට්ඨිය කියන්නේ. මේකටයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. මේ අපි මෙතෙක් කරපු එකේ අනිත් පැත්ත. මෙතෙක් කෙරුවේම ඉනෝගරේෂන් තමයි. පටන් ගන්නකොට බර්ත්ඩේ පාටි දාපු එක. දැන් මැරෙන දවසට වෙන පාටියක් දානවා. නිකමට ඕගොල්ලෝ ඕවර් කියනකොට මේ මේ හිතන්නේ බුදුහාමරගේ පරිණිර්වාණය කියන්නේ නිවන සම්පූර්ණ වෙච්ච දවසනේ. පරිණිර්වාණය කියන්නේ මොකක්ද? මලේ ඉතින් මේගොල්ලන්ට පරිණිර්වාණය දෙනවයි කිව්වොත් එහෙම දාහනෙවත් දෙයිද කියලා හිතන්නේ. භාවනා කරලා මේ ජීවිතයෙන් පරිණිරවාණය කරගන්න පුළුවන් කිව්වොත් එimhe කියයි බුද්ධ අම්මේ මේ බලාතක අපේ දරුවෙකුටවත් ඇහෙන්න කියන්න එපා මේ ආමංගල්‍ය දේවල් කියලා. ඒ නිසා මේ බුදුහමරෝ නිවන පෙන්ලා දීලා තිනවා පරිණිරවාණය පොඩ්ඩක් පැත්තක තියලා තිනවා. මොකද ඒක ඉස්සරහට කෙරුවොත් මං හිතන්නේ කවුරක්වත් භාවනා කරයි කියලා. පරිණිරවාණ වංචකරි කියලා දැනටත් අඬනෝනේ ආම්දුරු. ඔය ඉන්දියාව ගියාම මේ එතන ගිහිල්ලා ඇඬුවේ නැත්තම් නිකන් මොකද මොකද වාගේ. එතන ගිහිල්ලා ඒ රූපෙ දිහා බලලා අයියෝ අයියෝ බුදුහාමරෝ මලා ඒ තරමටම අපිට මේ පරිණිරවාණය කියන එක දුමග ලක්ෂණයක් වෙලා දුමංගලයක් වෙලා ඒක නිකන් මේ මේ මේ අභාභ්‍ය සම්පන්න අබද්ද්‍ර කාරණාවක් වෙලා බුදුන් කියන්නේ එතන තමයි එතන තමයි නිවන තියෙන්නේ. ඉතින් ඒක මම හිතන්නේ බෞද්ධයෙකුට උනත් තේරුම් ගන්නවා කියන එක. බෞද්ධයෙකුට උනත් ඒක පිළිබඳව හරි පැත්තට බලනවායි කිව්වහම ඒ මනුස්සයාට පිස්සු. හරියට ඒක දිහා බලන් හදනවා නම් ඒ මනසට පිස්සු. අපිට කියන්න තියෙන ඒව කතා කරන්න එපා සෙනගින්න තැන්වල සෙනගින්න තැන්වල මේ උප්පත්තිය ගැන කතා කරන්න හට ගැනීම ගැන කතා කරන්න ආරම්භ ගැන කතා කරන්නයි කියලා මංගල කාරණා කියන ඉතින් මේ ළඟදී මේ ඔය ප්‍රසිද්ධ ලංකාවට පිළිබඳව තියෙන අති ප්‍රසිද්ධ පොතක් පළ වුණා ඒකේ ලියලා තියෙනවා කොච්චර ලංකාවේ පිරිහිලා තියෙනවද කියනවනම් මහානායක හාමුදුර කෙනෙක් උපන්දින උත්සවයක් පවත්වනවා කේක් එකක් කපනවා ෆොටෝ එක දාලා පෙන්ලා දීලා තිනවා සුබ උපන්දිනයක් වේවා කියලා අයිසිං කරලා තිනවා. ආමතුරු පිහි අරගෙන කේක් එක කපනවා. ඉතින් බුදුජානනාංශයේ පෙන්වපු නිරෝධ සත්‍යයද මේ පෙන්වන්නේ. ඒ නිකාය නායක ආමතුරු. ඉතින් ඕගොල්ලොත් ගෙවල් වල ගිහිල්ලා බර්ත්ඩේ පාටි දානකොට පොඩ්ඩක් බලන්න රෙදි අඳගෙනද ඉන්නේ කියලා. මේ මොකද්ද මේ අපි කරන වැඩේ මේ මේ දෙක යන්න බෑ. මේ දෙකේ යන්න බෑ. මේක යමක හටගන්න මේ තරම් මංගල කාරණාවක් නෑ. ඒ කියන්නේ දුකේ හටගන්නට අපි ආශිර්වාද කරනවා කියන එකයි තියෙන්නේ. ඉතින් ඒක හරි අමාරුයි. ඒක නිසා මේ මම කියන්නේ Brahmacharya ජීවිතයක් ගත කරන්න කැමැති නම් ඉස්සරහට නිවන් දකින්න කැමැති නම් විතරක් මම මේ කියන දේවල් අහන්න. ඒව නැත්තම් මේ හරස් වෙනවා. මොන දෙයක් පටන් ගත්තවයි කියලා නම් හට ගන්නා තාක් හටගන්නේ දුක් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ලෝකේ හට ගන්නව නම් හට ගන්න තාක් හටගන්නේ දුක්. නැති වෙනව නම් නැති වෙන තාක් හටගන්නේ දුක්. ඉතින් බුදුහාම කියනවා හට ගන්න පැත්ත බැලුවොත් කාලකන්ණි. මොකද දුක්නේ හටගන්නේ නැති වෙන පැත්ත බැලුවොත් නිවන. ඉතින් අපිට කිව්වොත් නෑ ලෝකේ මංගල දෙයක් හට ගන්න බොහොම හොඳ දෙයක් කියලා කියනවා නම් ওই දේවවාදයක් ඔය කතා කරන්නේ. එහෙනම් සාසොත දිට්ඨියකට අහු වෙලා තියෙන්නේ. ඉතින් මේ දේ හරිගත්හගත්තා කියන එක තමයි වීතිය දැනගන්නවා කියන්නේ. සම්මාදිට්ඨිය දැති උනායි කියලා කියන්නේ. මම කියනවා ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. නමුත් මේ උත්සාහ කරන අපේ දන්න වචන වලින්, දන්න නිදර්ශන වලින් අපි මේක උඩයට කර කරලා හදාගන්නයි හදන්නේ. පැටලෙනවද නැද්ද කියන එක නම් මට සාධාරණව සාකයක් තියෙනවා. මේක තේරුම් ගනීදෝ එහෙම නැත්නම් මේක මේ දිරව ගන්න බැරි තිත්ත බෙහෙතක් වෙයිදෝ කියලා. හොඳයි මම හිතනවා මීට තවදුරටත් ප්‍රශ්න නැතුව ඇති කියලා. ඒ අනුව මම යෝජනා කරනවා අපි අද වෙනකොට අපේ 7 වෙනි දවසේද? 7 හෝ 8. ඔව් 8 වෙනි දවසේ මේ දාකල් අතප්පයක් කඩා ගන්න නේද? කරදරයක් නැතුව මේක කරගෙන ගියා. ඒක ආශ්චර්යමත් දෙයක්. ඉතින් ඒ නිසා ඒ තාක්කල් මේ භාවනා වැඩපිළිවෙල සංවිධානය කිරීමට උදව් කළා වූ පේනින පේනින උදව් කළා වූ යම්තාක් සත්පුරුෂ මණ්ඩලයක් ඉන්නවනම් අපි මෙතවාකල් රැස් කරගන්න ලද දාන සීල භාවනාමය කුසල් සීල සමාධි ප්‍රඥාමය කුසල් සියල්ලම අපි දෝතට අරගෙන අපි පුදමු ඒ අපිට පෙනීන පෙනී උදව් කළා වූ සීල සත්පුරුෂ මණ්ඩල අපේ මේ අනුමೋದනා ශීර්ෂයේ මුදිතාවෙන් අපි ඉදිරිපත් කරන කුසලයේ දැකලා සාදු කියලා පින් අනුමෝදන් කර ගැනීමෙන් තම තමන්ගේ සැප සාදා ගනිත්වා අපි මේ කරගෙන යන සාසනික කටයුතු වලට මේ විදිහටම දිගටම අපිට අනුග්‍රහ කරත්වා කියලා අපි සාදරයෙන් පින්පමු. අපි සාදු කියමු. ඒ වගේම අපි මෙතෙට එනකන් අපි තන වඩා මේ தත්ත්වයටපත් කරපු යම් ඥාති පිරිසක් ඉන්නවනම් ජීවත් වෙනවා හෝ වේවා මේ පරිලෝකීලා හෝ වේවා අපි ඒ සියලු දෙනාට ආරාධනා කරමු. අපි අපේ හිතේ සතුටු විදියට සාසනය අපි පින්කම් කරගන්න. ඒ වුණාට අපි මේ පින්කම් අනුමೋದනා කරන වෙලාවේදී අපේ සියලු නෑකම් අපි සීපත් කරගෙන ඥාතින්ට ආරාධනා කරනවා. ඉන්නා තැනක සිට මේ පින දකිත්වා දැකලා පිරිසේ ඉඳගෙන සාදු කියලා පින් අනුමෝදන් වෙන්නාසේ තම තමන් ඉන්නා තැනක සිට සාදු කියලා අපි මේ පින් අනුමෝදන් වෙත්වා සැප සාදා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපාපටත් මේ අපි දවසේ මතක් කරගත්තා විදිහට අපේ වීතිය දැනගන්න, අපේ පෙත දැනගන්න, අපේ මධ්‍යම ප්‍රතිපදාව දැන ගැනීම සඳහා සම්මිය දෘෂ්ටි පහල කර ගැනීම සඳහා යහ දැක්ම ඇති කර ගැනීම සඳහාම මේ සියලු කුසල් අප අපටත් එකසේ හේතු ආසනා වීමෙන් මේ ලද මනුස්ස ජීවිතයේදීම මේ ගෞතම සී සම්බුද්ධ ශාසනයේදීම බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් පැමිණ වැඩවලා දාලා සපයි සුන්දරයි ප්‍රවරයි දේශනා කරන ලදී සාන්ත සුන්දර භාවයට සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විච්ඡාවේ ළඟා වීම සඳහාම අපිට මේ පින් එකසේ හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටව ගන්න.